පිළිවෙලින් පවත්වාගෙන එන විසුද්ධි මාර්ගයේ පදනම් කරගත් දේශනා මාලාවේ අද දවසේ 6 වෙනි දේශනාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කිරීමේදී අපි සීල නිර්දේශය තමයි පැහැදිලි කරමින් සිටින්නේ. ඒ සීල නිර්දේශයේ අද අපට චතුර්විධ ශීලය පැහැදිලි කරන්න තිබෙනවා ඒ චතුර්විධ සීල කොටස් අතරේ චතුපාරිශුද්ධ සීලය තමයි අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ වැඩසටහනට සහසම්බන්ධ වෙන සුපින්වත් හැම සිළු දෙනාම අපි ඉතාමත්ම මෛත්‍රිය නියතුව සිහිපත් කරමින් හැම සිළු දෙනාටම ආරාධනය කර සිටිනවා අද දවසෙත් මේ වැඩසටහන සමග එකතු වෙන්න කියලා. මේ විශේෂදි මාර්ගය පිළිවෙලින් පැහැදිලි කරගෙන යන වැඩසටහනේදී අපි එක්තරා විදිහකට අපේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය අපි පැහැදිලි කරන්නේ මේ ග්‍රන්ථයේ හැම කාරණයක්ම මුලපටන් එකිනෙකක් නැවත නැවතත් අපි විස්තර විවරණය කරමින් ඒ එකිනෙකක් විස්තර විවරණය කිරීමේදී අපි මේ විසුද්ධි මාර්ග ටීකාව පරිහරණය කරමින් විසුද්ධි මාර්ග ටීකාව ඇසුරු කරගෙන විසුද්ධි මාර්ග ටීකාවේ තියෙන විස්තර විවරණයන් සමගින් තමයි මේ පැහැදිලි කිරීම කරගෙන එන්නේ. ඒතර ඒ අනුව අපි විශේෂ මාර්ග ටීකාවේ තියෙන පැහැදිලි කිරීමත් ඒ වගේම අපේ ආචාර්ය පරම්පරාවෙන් අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් විශේෂයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට ලැබුණු පණි අවවාද අනුශාසනාවත් ඔස්සේ අපි ඉගෙනගත්ත කරුණු කාරණාත් ඔස්සේ තමයි මේක පැහැදිලි කරගෙන එන්නේ. ඒතර මේක එක්තරා විදිහකට අර සාමාන්‍ය ධර්මදේශනාවක තියෙන தത്വයට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මේක අපි පොතක් පැහැදිලි කිරීමක් එක්තරා විදිහට කරන්නේ. ඒ පොතක් පැහැදිලි කිරීමක් නිසා සාමාන්‍ය ධර්මදේශනාවකදී අපි කරනවට වඩා ටිකක් වෙනස් විදිහකට මේක කෙනෙකුට දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ටිකක් මට හිතෙනවා ටිකක් නීරස භාවයකින් කෙනෙකුට තේරෙනවද දන්නේ කියලා. මොකද අපි සමහර වෙලාවට මේ පොතක් අරගෙන පොතේ තියෙන කරුණු කාරණා එකක් එකක් පැහැදිලි කරනවා කියලා කියන එක අර සාමාන්‍ය ධර්මදේශනාවකදී කර්මකාරණා පැහැදිලි කරනවට වඩා වෙනස් ටිකක්. ඒ නිසා අපි මෛත්‍රී නියතුව හැමෝටම මතක් කරන්නේ මේ ග්‍රන්ථය අපි අධ්‍යයනය කරද්දී විශේෂයෙන්ම Tamanට පුළුවන් නම් මේ ග්‍රන්ථය Taman අතේ තියාගන්න ඒ Taman අතේ ග්‍රන්ථය තියාගෙන ඉන්නකොට මේ පැහැදිලි කිරීම වඩාත් තමන්ට uh, හොඳින් uh, වටහා ගන්න හැකියාව ලැබෙනවා. ඒතර මේ අදාළ පිටු අංක අපි මේ මොහොතේදී පැහැදිලි uh, මේ සඳහන් කරනවා. මේ පිටු අංක පාවිච්චි කරලා මේ පිටු අංක තමන් බලාගෙන ඒ අනුව මේක පැහැදිලි කරගත්තොත් තවත් පැහැදිලි වෙයි. ඒකම කාරණේ අපි පැහැදිලි කරන්න ඕන අපේ නිවන් මඟ විස්තර කරගෙන යද්දී නිවන් මඟ පැහැදිලි කරගනිද්දී මේ අර්ථකථාචාර්යයන් වහන්සේලා මේ එක කාරණයක් අරගෙන හාත්පස කරුණු කාරණා ඔස්සේ ඒ අදාළ කාරණේ විස්තර කරලා තියෙන ආකාරය තමයි අපිට මෙතනදී දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගැන ඇයි මෙච්චර ගැඹුරින් කතා කරන්න කියලා. එච්චර ගැඹුරින් ඊටා කුඩා දේවල් සමග කතා කරන්නේ අතරම ඒ අදාළ කරුණු කාරණා ගැන විශාල අවබෝධයක් අපිට තිබිය යුතු නිසා. ඉතින් ඒ හින්දා ඒ කාරණයත් අපි සිහිපත් කරගෙන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චතුපාරිශුද්ධ ශීලය. සිව්පිරිසිදු සීලය. නිසා සිව්පිරිසිදු සීලය අපි පැහැදිලි කරගනිද්දී අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්විත සීලය කියන මෙන්න මේ සීලයන් හතර තමයි අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ පැහැදිලි කිරීමේදී අපිට තේරෙයි සමහර වෙලාවට අපි විශේෂයෙන්ම ශීලයේ පිළිබඳව දැනගෙන සිටින මේ කරුණු කාරණාවලට අමතරව අපි තවත් විශාල කරුණාකාරණා මේ සීලය පිළිබඳව අපි දැනගත යුතුයි කියලා. මොකද සමහර වෙලාවට අපි සීලය කියලා අපේ අදහසේ තියෙන දේවල් කරුණු ටික ඊටාත්ම කුඩයි. ඒ ඊටාත්ම කුඩා කරුණු ටිකකට අමතරව විශේෂ කරුණු සමුදායක් අපට සීලය පිළිබඳව සාකච්ඡා කරනවා මේ විසුද්ධි මාර්ගයට ආවහම. ඒතර ඒ නිසා දැන් මේ අද සාකච්ඡා කරන කරුණවලදී ප්‍රකට වෙයි ඒ අනුව අපේ මේ ශීලයේ පිළිබඳව මේ මීට වඩා අපි කොච්චර කොච්චරනම් කරුණාකාරණා දැනගත යුතුයිද කොයිතරම් මේක ඉතා සියුම්ද කියන කාරණය. ඒ අනුව අපි ශීලයේ වර්ග කිරීම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ ශීල නිර්දේශයේ. දැන් අපිට එදා අපි සාකච්ඡා කරන්න තියදුනා මේ නිවන් මඟ සඳහා අපිට කොයිතරම් මේ ශීලය කියන එක වැදගත්ද කියන කාරණය. ඒතර වර්තමානයේ සමහර වෙලාවට කතා බහට ලක් වෙනවා මේ ශීලය කියන එක නිවන් දකින්න ඒ තරම්ම අවශ්‍ය නැහැ. සීල් රකින්න නැතුවත් නිවන් දකින්න පුළුවන් විශේෂයෙන්ම ඔය අපි ගත්තොත් සරකාණි උපාසක මහත්මයාගේ කරුණු කාරණා ආදී තොරතුරු ආදී ඔස්සේ පැහැදිලි කරනවා මේ සීලය කියන එක නිවන් දකින්න ඒ තරම්ම වැදගත් වෙන්නේ නැහැ සීල් රකින්න නැතුවත් නිවන් දකින්න පුළුවන් කියන අදහසක් සමහර වෙලාවට ප්‍රකාශ වෙනවා නමුත් ඒ අදහස් වලට පටහැනිව අපිට ත්‍රිපිටකයේ ඇසුරෙන් කරුණු කාරණා විශාල වශයෙන් හෙළි වෙනවා අපිට මේ සීලය කියන එක අත්‍යවශ්‍යයි කියන කාරණේ එතකොට මේ සරකාණ උපාසක මහත්මයාගේ කතාවත් අපි එදා පැහැදිලි කරන්න තිබුණා කොහොමද මේ සරකාණි නිවන් දකපු ආකාරය ඔහුගේ සීලය අපිරිසුදු භාවයේ කුඳලා නෙවෙයි ඔහු නිවන් දකින්නේ කියන කාරණය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ නිවන උදෙසා අපේ සීලය ශක්තිමත් කරද්දී දැන් මේ සීලේ වර්ග කිරීම ඔස්සේ කතා කරනකොට අපිට පැහැදිලි වෙනවා මේ එක පැත්තක් නෙමෙයි තව පැති විශාල ප්‍රමාණයක් තියෙන අපිට ආවරණය කරගන්න කියලා. සීලය කියලා කිව්වහම මේ එක කුඩා දෙයක් නෙවෙයි එක කුඩා දෙයකට අමතරව විශාල කරුණාකාරණා සමුදායක් තියෙනවා සීලය කියන එකත් එක්ක අපි සාකච්ඡා කළ යුතු කියලා. ඒතර ඒ නිසා අපි සාකච්ඡා කරගෙන යමු සීලය කියන කාරණයට එනකොට අපි කොයිතරම් සියුම්ව මේ ගැන අවධානය යොමු කරන්න ඕනේද කියලා. ඒ අනුව අපි සිව්වැදෑරුම් සීලය පිළිබඳව සාකච්ඡා කරන්නේ සතරවැදෑරුම් සීලය. තර සීලේ ප්‍රභේද අපි එක්වැදෑරුම් විදිහට කතා කරා සීලය. ඊට පස්සේ දෙවැදෑරුම් සීලයක් කතා කරා. ඊට පස්සේ තුන්වැදෑරුම් සීලයක් කතා කරා. ඊට පස්සේ හතරවැදෑරුම් සීලයත් අපි නොයෙක් නොයෙක් විදිහට වර්ග කරලා දැන් අපි ඉන්නේ මේ හතර අතරේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන මෙන්න මේ සතරවැදෑරුම් සීලය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා අද දවසේ අපේ සාකච්ඡාව අපි විශේෂයෙන්ම දැන් මේ සිව්වැදෑරම් සීලය පිළිබඳ විසුද්ධි මාර්ගය ඇවිල්ලා ඒ සිව්වැදෑරම් සීලය තමයි විස්තර වශයෙන් ගොඩක් විස්තර කරනවා. දැන් අපි දෙවැදෑරුම්, තෙවැදෑරුම් ආදී සීල අනෙකුත් වර්ග පිළිබඳව විසුද්ධි මාර්ගයේ විස්තර කරේ නෑ ගොඩක්. කෙටියෙන් තමයි පැහැදිලි කරගෙන ගියේ. නමුත් අද මේ කතා කරන සිවදෑරුම් සීලය කියලා කියන එක විසුද්ධි මාර්ගයේ ඊටාම විස්තර වශයෙන් සාකච්ඡා කරන කොටසක්. ඉතින් ඒ නිසා අපිට එතනදී දැනගන්න පුළුවන් අපි මේ සීලය කියලා සමහර ලාවට හිතාගෙන ඉන්න කරුණවලට වඩා කොයිතරම්නම් වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සීලය ගැඹුරුයිද ගිහි පුද්ගලයෙක් පවා කොයිතරම්නම් මේ සීලය කෙරෙහි අවධානය යොමු කළ යුතුයිද කියන කාරණේ අපිට හෙළි වෙනවා. එතකොට සීලය කොටස් හතරකට බෙදනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියලා. මේ අතරේ අපි මුලින්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම අපිට පෙළේ හම්බෙනවා පාඩයක් විශේෂයෙන්ම දීගණිකායේ නොඑක් නොඑක් සූත්‍රාන්ත දේශනාවලදී සහ වෙනත් සූත්‍ර පිටකයේ සමහර තැන්වලදී අපිට මුණ ගැහෙනවා ඉද වික්ක වේ බික්කු පාතිමුක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ සමාදාය සික්කති සික්ඛාපදේශු. මෙන්න මේ විදිහට අපිට හම්බෙනවා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව. එතකොට මේ කියපු තැනදී මේ සීලය කියලා අදහස් කරේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉතින් මේ පාඩේ පිළිබඳව දීර්ඝ වශයෙන් විශේෂ මාර්ගය ඉදිරියට අපිට පැහැදිලි කරනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියන එක අපිට පෙළේ හම්බෙන්නේ සෝ චක්කුණා රූපන් දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි හෝති යනාදි වශයෙන් දීර්ඝ පාඨයක් අපිට විසුද්ධි මාර්ගයේ හම්බෙනවා. මේ දීර්ඝ පාඨය මම මෙතන සියල්ලක්ම ඇතුළත් කරලා නැහැ. ඒ අතරින් ඊටාම කෙටි කොටසක් විතරයි මම මෙතන දාලා තියෙන්නේ. ඒතර ඒක අපිට විසුද්ධි මාර්ගයේ දීර්ඝ වශයෙන් මුණ ගැහෙනවා. එතකොට ඒකත් අපි දැනගත යුතුයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ අන්න ඒ සඳහන් කරපු සීලය. එතකොට සෝ චක්කුණා රූපන් දිස්වා ඒ ඉන්ද්‍රිය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්නාගත භික්ෂුව ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි හෝති. නිමිති ගන්නේ නැහැ. නානු ව්‍යංජනක් ගාහි හෝති. අනුව්‍යංජන ගන්නේ නැහැ. යනාදී වශයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක. අපි ඉදිරියේ මේ පිළිබඳවත් විස්තර වශයෙන් සාකච්ඡා කරන නිසා මෙතනදී විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි තුන්වෙනි ශීලය තමයි ආජීව පාරිශුද්ධ ශීලය. ආජීව පාරිශුද්ධ ශීලය කියන එක අපිට මුණ ගැහෙනවා. ඒ පිළිබඳව අපිට විසුද්ධි මාර්ගයේ සඳහන් කරන පාඩේ අපි දක්වලා තිනවා. යාපන ආජීව හේතු පඤ්ඤත්තානං චන්නං සික්ඛාපදානං යනාදී වශයෙන් සඳහන් කරනවා. එතකොට එතනදී සඳහන් කරන්නේ මොකද්ද? ආජීවයේ හේතුවෙන් පනවන ලද ශික්ෂාපද තියෙනවා. ආජීවයේ හේතුවෙන් පනවන ලද ශික්ෂාපද හයක් තියෙනවා. මෙන්න මේ ශික්ෂාපද හය ව්‍යතික්‍රමණය කිරීම වශයෙන් එහෙමත් නැත්නම් කුහනා ලපනා ආදී ලාමක ධර්මයන් පිළිබඳව අපිට සඳහන් කරනවා. මේ කුහනා ලපනා නේමිත්ත කතා නිප්පේශිකතා ලාභයෙන් ලාභන් නිජිගින් සංසායන ආදී වශයෙන් ඉස්සරහා විසුද්ධි මාර්ගයේ විස්තර කරන කරුණු කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ කරුණු වලින් සඳහන් කරන මිත්‍යා ආජීවය ඒ මිත්‍යා ආජීවයෙන් වැළපීමට වැළකීමට තමයි කියන්නේ ආජීව පාරිශුද්ධි සීලය කියලා. එතකොට ආජීව පාරිශුද්ධි සීලය කියලා කියන්නේ නිසා එකක් තමයි ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද හයක් තියෙනවා. ඒ ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද හය උපසම්පදා භික්ෂුන් වහන්සේලාටයි තියෙන්නේ. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන ආජීවයේ හේතුවෙන් පනවපු ශික්ෂාපද හය ව්‍යතික්‍රමණය කිරීම මිත්‍යා ආජීවයක්. ඒ ව්‍යතික්‍රමණය කිරීමෙන් වැළකීම මිත්‍යා ආජීවයෙන් වැළකීමක් ආජීව පාරිශුද්ධ සීලයක්. ඒතර මෙතන මිත්‍යා ආජීවය කියන එකට තමයි මේ කරුණු දෙකක් දක්වන්නේ. එකක් යාපන ආජීවයේ හේතු පඤ්ඤප්තානං චන්නං සික්ඛාපදානං වීතික්‍රමස්ස. ආජීවයේ හේතුයෙන් පනවපු ශික්ෂාපද 6 ව්‍යතික්‍රමණය කිරීම. දෙවෙනි කාරණය තමයි පාපී ධර්ම එහෙම නැත්නම් ලාමක ධර්ම ගණනාවක් අපිට සඳහන් කරනවා කුහනා, ලපනා, නේමිත්ත කතා, නිප්පේශිකතා ලාභෙන ලබන් නිජිකින්සනතා කියලා. ඒ වගේම ආදිපදෙන් තවත් කරුණු කාරණා කිහිපයක් අපිට සඳහන් කරනවා. අනුත්ත්‍ය බාණිතා, චාටුකම්මිතා යන ආදී වශයෙන් කරුණු කිහිපයක් අපිට ආදිපදේ සඳහන් කරනවා. මෙන්න මේ කියන කරුණු ඒ කුහන ආදී කරුණු වලින් අපිට කියනවා මිත්‍යා ආජීවය පිළිබඳව. ඒ මිත්‍යා ආජීවයෙන් වැළකීමට තමයි කියන්නේ ආජීව පාරිශුද්ධ සීලය කියලා. එතකොට දැන් මේ කරුණු පිළිබඳව අපි ඉදිරියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන නිසායි අපි මෙතනදී කතා කරන්නේ නැත්තේ විස්තර කරලා. එතකොට මේ කුහනා කියලා කියන්නේ මොකද්ද? ලපනා කියන්නේ මොකද්ද? නීමිත්ත කතා කියන්නේ මොකද්ද? නිප්පේෂ කතා කියන්නේ මොකද්ද? මේ හැම වචනයක්ම අපි විස්තර වශයෙන් සාකච්ඡා කරනවා. මේ හැම වචනයක්ම විස්තර වශයෙන් සාකච්ඡා කරන නිසා අපි මෙතනදී කතා කරන්නේ නැහැ. ඉදිරියේ ආජීව පාරිශුද්ධ සීලය කියන කොටස යටතේ අපි සාකච්ඡා කරන නිසා. ප්‍රතිසන්නිසිත සීලය කියලා කියන්නේ ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව සිව්පසය පරිහරණය කරනවා කියන එකයි. එතකොට දැන් අපි සිවුරු පෙරවනකොට සිවුරු පෙරවන වාරයක් පාසා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතය අනාදි වශයෙන් මේ සිවුරු පෙරවීම පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා. එතකොට මේක නුවණින් සලකා බැලීමක් කරනවා. යෝනිසෝ මනසිකාරය යොදවනවා. එතකොට මෙන්න මේ නුවණින් සලකලා ප්‍රත්‍ය පරිහරණය කිරීම සිවුරු පෙරවනකොට, ඒ වාගේම පිණ්ඩපාතේ වළඳනකොට, ඒ වාගේම අපි සේනාසනයකට පිවිසෙනකොට, ගිලන්පස වළඳනකොට මෙන්න මේ හැම අවස්ථාවකදීම සිව්පසෙන් පරිහරණය කරද්දී මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. අන්න මේ ප්‍රත්‍යවේක්ෂාව සහිතව සිව්පසේ පරිහරණය කරන එක තමයි කියන්නේ ප්‍රත්‍ය සංවිෂිත සීලය කියලා. ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන විස්තර වශයෙන්. එතකොට මේ කියන හතර අපි සඳහන් කරපු මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසන්නිසිත සීලය කියන මේ සීල කොටස් හතර පිළිබඳව විසුද්ධි මාර්ගයේ ඊටා දීර්ඝ විවරණයක් ලබා දෙනවා. ඇයි මේ ඊටා දීර්ඝ විවරණයක් මෙහිම ලබා දෙන්නේ? ඇත්තටම සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියපු තැනදී මේ සීලය කියන වචනෙන් අදහස් කරනවා මෙන්න මේ සිව් වැදෑරුම්ම සීලය ගැන. ඒතර සීලය කියන එක අපි ආරක්ෂා කරගන්නකොට එහෙමනම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නිවන පිණිස තමන්ගේ සීලය සම්පාදනය කරගන්නකොට කල්පනා කරන්න ඕනේ මම මේ දැන් සමහර වෙලාවට Taman බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් අදාගන්නේ නැහැ වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් අදා ගැනීමෙන් ශික්ෂාපදයක් ආරක්ෂා කිරීමෙන් විතරක් නිවන් මාර්ගය සම්පාදනය වෙන්නේ නැහැ. එතකොට මේ ශික්ෂාපද ආරක්ෂා කිරීමෙන් එහාට ගිහිල්ලා ඉන් එහාට අපට ආරක්ෂා කර යුතු සීලයක් තියෙනවා. ඒක තමයි මේ ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය කියන වචන දෙකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ සහ ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය කියන වචنين අදහස් කරන්නේ. ඒතර ඒ නිසා අපි සීලය ගැන දැනගැනීමදී අපිට නිවන් දකින්න අවශ්‍ය සීලය අපි සම්පාදනය කරද්දී මේ හැම ආකාරයකින්ම කොහොමද සීලය අපි කැඩෙන්නේ කොහොමද? ඒ සීලය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දෙපැත්තම අපි සාකච්ඡා කරන්න ඕන. ඒ නිසායි මේ පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂ මාර්ගයත් මේ පිළිබඳව දීර්ඝව කරුණු කාරණා දක්වන්නේ. ඒ අනුව අපි මුලින්ම ආරම්භ කරමු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට අපි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ දැන් මේ පැහැදිලි කරගෙන ඉන්නේ සිව්වැදෑරුම් සීලය පිළිබඳව චතුක්ක කොටසේ ඒ අනුව පළවෙනි සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ පිළිබඳව පැහැදිලි කරන විසුද්ධි මාර්ගයේ පටන් ගන්නවා తත්‍රායන් ආදිතෝ පට්ඨාය අනුකුබ්බ පද වන්නනාය සද්ධින් විනිච්ඡේ කතා කියලා. එතකොට විසුද්ධි මාර්ගේ පටන් ගන්නෙ එහිමයි pāli ග්‍රන්ථය යම් අතේ තියෙනවා නම් බලා ගන්න පුළුවන්. ඒ ග්‍රන්ථේ පටන් ගන්නෙ తත්‍රායන් ආදිතෝ පත්හය අනුකුබ්බ පදවණනාය සද්දින් විනිච්ඡේ කතා. මේ නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආදී සතරවැදෑරුම් සීලයේ පිළිබඳව මුලපටන් අනුපූර්ව පදවර්ණනාය සද්දින් විනිශ්චය කතා අනුපූර්ව පදවර්ණනාව සමග විනිශ්චය කතා මෙන්න මෙහිමයි කියලා අපිට දක්වනවා. ඒ අනුව අපිට මේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි මුලින් ඉදිරියට අපි දක්වන්නේ. මොකද්ද? ඉද බික්කු පාතිමොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහිදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදීසු. එතකොට කරුණු ගණනාවක් මේක ඇතුළේ සඳහන් කරනවා. මේ හැම එකක්ම එකක් එකක් අපි විස්තර විවරණය කරගන්න ඕනේ. දැන් අපි ගත්තොත් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයට ආවහම බ්‍රහ්මජාල සූත්‍රෙත් සඳහන් කරන මේ සීලය පිළිබඳව ඒවා සීලakkන්ද වර්ගයේ සාමාන්‍ය ඵල සූත්‍රයට આવොත් ඒත් සඳහන් කරන මේ සීලය පිළිබඳව මේ আদি නොඑක් සූත්‍රාන්ත දේශනාවල බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව පැහැදිලි කරනවා. ඒ සීලය පිළිබඳව පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ ගන්න ප්‍රධාන පාඩේ තමයි ඉද බික්කවේ බික්කු පාපිමුක්ත සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහිදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අපි සරල අර්ථය ගන්නවා නම් ඉද මේ ශාසනයේ බික්කු භික්ෂුව පාතිමොක්ඛ සංවර සංයුතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ ආචාර සම්පන්නව ගෝචර සම්පන්නව අනුමත්තේසු වජ්ජේසු බය දස්සාදී අනුමාත්‍ර වූ වරදකත් බිය දක්නාසුලුව සමාදාය සික්කති සික්ඛාපදේශ මේ ශික්ෂාපදයන් වල මනවින් සමාදම් වෙලා හික්මනවා කියලා කියනවා ඒතර මේක බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව ප්‍රාථමික සංවර සීලය පිළිබඳව සඳහන් කරපු ප්‍රධානම සූත්‍ර පාඨය. දැන් බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ තමන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයේ ප්‍රාථමික සංවරය පැහැදිලි කරන්න ගියාම ප්‍රාථමික සංවර සීලය යටතේ උන්වහන්සේ මේ පාඩේ අරගෙන පදෙන් පදේ අර්ථ විවරණය කරනවා. ඒතර මෙන්න මේක තමයි අතරම අර්ථකථාචාර්යයන් වහන්සේ කෙනෙක් අපට ලබා දෙන විශාල දායාදේ විශාල අනුග්‍රහය මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පැහැදිලි කරගන්න ගියාම අපිට මේ එක එක පද පිළිබඳව සමහර වෙලාවට නොඑක් නොඑක් අර්ථ විවරණයන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඉද කියන පදය පාලිය ගත්තාම පාලියේ ඉද කියන පදයේ තේරුම මෙහි කියන අර්ථය. ඉද කියලා කියන්නේ මෙහි කියන්නේ. පාලියේන ඉද කියන පදේ ඉහ කියන පදය මේ දෙකම අපිට කියනවා මෙහි කියන අර්ථය. එතකොට මෙහි කියලා කිව්වහම මෙහි කියන වචනේ අර්ථ ගොඩක් තියෙන්න පුළුවන්. ඒතකොට මෙහි කියවම දැන් මේ මම අපි ඉන්න කුටියක් වෙන්න පුළුවන් මෙහි කියන්නේ. එහෙම නැත්නම් අපි මේ රට වෙන්න පුළුවන් මෙහි කියලා කියන්නේ. මේ ලෝකේ වෙන්න පුළුවන්. ඕනේ තනක් මෙහි කියන අර්ථයෙන් අපිට කියන්න පුළුවන්. ඒ නිසා මෙතනදී මෙහි කියලා කියේ මොන අර්ථයෙන්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒතකොට ඒක සමහර වෙලාවට සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඒක ඕකේ ඉතින් අපිට සූත්‍රේ පරිහරණය කරනකොට අපිට තේරෙනවා නේ. ඒ නිසා අපිට විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ නේ කියලා. හැබැයි මේක අපි දැනගන්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව දේශනාවෙන් මීට අවුරුදු 2500 කට විතර ඉහතදී. ඒතර 2500 කට එහායින් දේශනා වෙච්ච දේශනාවක් පිළිබඳව අද අර්ථ විවරණය කරගන්නකොට එදා භාෂා ව්‍යවහාරයත් අද භාෂා ව්‍යවහාරයත් කියන දෙක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස් වීමත් එක්ක අපිට නොයෙක් නොයෙක් කරුණු කාරණා පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. ඒතරේ පැහැදිලි කරගන්න තැනකදී බුදුරජාණන් වහන්සේ හරියටම අදහස් කරපු අර්ථ විවරණේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හරියට මේ කාරණේදී කුමන අදහසකින්ද මේ අර්ථ විවරණය කරේ, කොයි විදිහටද මේක තේරුම් ගත්තේ කියන කාරණය අපි අද දන්නේ නැතිව අපි සාමාන්‍ය අපේ වැටහීමක් එක්ක මේක පැහැදිලි කරගෙන ගියොත් එතකොට අපි වැරදි අර්ථයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් වර්තමානයේ අපේ භාෂා ව්‍යවහාරය ගත්තාම වර්තමාන භාෂා ව්‍යවහාරයේද ආවේනික සමහර වචන තියෙනවා. ඒතරේ ආවේනික සමහර වචන ගත්තාම ඒ ආවේනික වචන එක්ක අපිට කියවෙන වෙනස් වෙනස් තේරුම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි නිකන් සරල අර්ථයක් ගත්තොත් අපි ගත්තොත් වර්තමානයේ අපි පාවිච්චි වෙන වචන වචනයක් සාමාන්‍ය වචනයක් විදිහට ගත්තොත් දැන් පරිප්පු කියන වචනය පරිප්පු කියන වචනය ගත්තාම අපි දැන් පරිප්පු කියලා උයන ව්‍යංජනයටත් පරිප්පු කියලා කියනවා. හැබැයි සමහර වෙලාවට සාමාන්‍ය ගමේගොඩේ ව්‍යවහාරයේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ මම පරිප්පුවක් කෑවා කියලා කියන හොඳ පරිප්පුවක් කෑවා කියන. ඒතර හොඳ පරිප්පුවක් කෑවා කියලා කිව්වහම කියන පරිප්පුවේ ව්‍යංජනයේ තියෙන පරිප්පුවයි දෙකක්. ඒතර දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් කියන ප්‍රකාශයක් ඇතුළත තියෙනවා මේ මම අද හොඳ පරිප්පුවක් කෑවා කියලා කියනවා. දැන් ඕක ලියනවා පොතක කෙනෙක්. කෙනෙක් නැරේෂන් එකක්. මේක යම් කෙනෙක් අහවලා මේ මොහොතේදී මෙන්න මෙහෙම හොඳ පරිප්පුවක් කෑවා කියලා කියනවා. ඒතර දැන් මේක තව අවුරුදු 2000කට විතර එහාට ගිහිල්ලා වරලා මේක කවුරු හරි කියවනකොට එදා පරිප්පු කියන වචනේ තියෙන තේරුමයි අද තිබුණු තේරුමයි දෙකේ වෙනසක් තියෙන්න පුළුවන්. එදා පරිප්පු කියලා කිව්වහම සමහර වෙලාවට තේරෙන්නේ මේ උයන ව්‍යංජනේ විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා මම හොඳ පරිප්පුවක් කෑවා කියලා කිව්වහම අර අර්ථ විවරණය කරන එකනා කියන ආ මේ කතාන්දරේ කියන කෙනා එදා හොඳ පරිප්පු ව්‍යංජනයක් අනුභව කරලා කියනවා. කියලා අර්ථ විවරණය කරගත්තොත් අද කියපු තේරුම නෙවෙයි ඉන්නේ. වෙන තේරුමක් ඉන්නේ. මෙන්න මේක තමයි ව්‍යවහාර භාෂාවක තියෙන සිද්ධිය. ව්‍යවහාර භාෂාවකදී එක එක වචනවල නොඑක් නොඑක් අර්ථ කියවෙන්න පුළුවන්. ඒ අර්ථය දන්නේ ඒ සමීපව ඇසුරු කරන අය තමයි දන්නේ මොකක්ද මෙතනදී මේ අදහස් කරපු තේරුම කියලා. ඒ සමකාලීන පුද්ගලයෝ. ඒතර බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් සමකාලීනව ඇසුරු කරපු සාරිපුත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මේ සමීපචාරී මහරහතන් වහන්සේලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ වචනය පිළිබඳව අදහස, අදිප්‍රාය කියන එක හරියටම දන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ අදිප්‍රාය අර්ථකථා සමුදායක් ඔස්සේ අපිට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ ගෙනල්ලා දීලා ඒ අර්ථකථාවල අපිට කියලා තියෙනවා මේ තේරුම මෙන්න මේ විදිහටයි අරගන්න ඕනේ කියලා. දැන් උදාහරණ තව උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි ගන්නවා උපාසකම්ම කියන වචනේ. හිතන්නකෝ දැන් මේ මේවා අපේ දැන් විසුද්ධි මාර්ගයෙන් එහා ගිය දෙයක්. නමුත් මේ අර්ථ කතා පිළිබඳව අපි මේවා දැනගන්න ඕනේ. ඇයි මේ අර්ථ කතාවක් අපිට අවශ්‍ය වෙන්නේ? සමහර කෙනෙක් කියනවා අර්ථ කතාව කියන එක මේ ශබ්දකෝෂයක් වාගේ. දැන් අපි ශබ්දකෝෂයක් පාවිච්චි කරන අපි ඉංග්‍රීසි අපි තුම ඉංග්‍රීසියෙන් මොකක් හරි කියවගෙනනකොට අපි නොදන්නා වචනයක් වෙනකොට ශබ්දකෝෂය කරලා බලනවා ඒ වචනේ මොකද්ද කියන්නේ කියලා. එතකොට ඒ වාගේ භාවිතයක් තියෙනවා ශබ්දකෝෂයක. එතකොට සමහර කෙනෙක් අදහසක් දක්වන මේ අර්ථ කතාව කියන එක ශබ්ද ഘോഷයක් වාගේ අපි පෙළ කියවගෙන යන්න ඕනේ. පෙළ කියවගෙන යනකොට පෙළේ අපිට තේරෙන්නේ නැති තැනක් આવොත් එහෙම අන්න අර්ථ කතාවෙන් අපිට බලලා අර්ථ කතාව අනුව තේරුම් ගන්න ඕනේ. ඒක නිකන් ශබ්ද ഘോഷයක් වායි කරන. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. අර්ථ කතාව කියලා කියන එක ශබ්ද ഘോഷයක් නෙවෙයි. අර්ථ කතාව කියලා කියන්නේ අර්ථ කතාව. ඒක අර්ථ සමුදායක එකතුවක්. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ අදිප්‍රාය ප්‍රකාශ කිරීම තමයි අර්ථ කතාව තුළින් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මම කියුවේ උදාහරණයක් විදිහට අද වර්තමානයේ තියෙන වචන අතරේ මම තව උදාහරණයක් ගත්තා. දැන් උපාසකම්මා. උපාසකම්මා කියන වචනය ගත්තොත් අද තියෙන දැන් අපි හිතමු අපිට මොන ගැහෙන ප්‍රකාශයක් කමලාවති යන හොඳ උපාසකම්මා කෙනෙකි කියලා කියනවා. ඒතර දැන් මේක පොතක ලියලා තියෙනකොට කමලාවති යන හොඳ උපාසකම්මා කෙනෙකි කියලා. ඒතර මේ භාෂාව පරිහරණය කරද්දී පරිහරණය කරන කෙනාට මේකේ නොයෙක් නොයෙක් අර්ථ ගන්න පුළුවන්. නොයෙක් නොයෙක් අර්ථ ගන්න පුළුවන්. දැන් ඕක කියන කෙනා කිව්වොත් එimhe කමලාවතිය හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කිව්වොත් ඒක වෙන තේරුමක්. එහෙම නැතුව කමලාවතිය යන හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කිව්වොත් ඒක වෙන තේරුමක්. ඒතර මේ කියන මේ පරිසරය තුල අපි කියන්නේ સંદર્ભය තුල යම්කිසි භාෂා ව්‍යවහාරයකට ලැබෙන අර්ථයක් තියෙනවා. නිසා මේ අර්ථය අපි ගවේෂණය කරලා බලන්න හැකියාවක් අපිට තියෙනවා. ඒ අර්ථයේ ගවේෂණය කරලා බලන්න තියෙන හැකියාවට අවශ්‍ය මඟ පෙන්වීම තමයි අපිට අර්ථ කතාව තුළින් ලබා දෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ සමීපචාරී මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඒ ඒ තැනදී මේ දේශනාව දේශනා කරන්න අදාළ කරගත්තු સંદર્ભය දන්නවා. સંદર્ભය දන්න නිසා මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරේ මේ අර්ථයෙන්. අනෙක් තැනදී බුදුරජාණන් මේ වචනේ පාවිච්චි කරේ මේ අර්ථයෙන් කියලා ඒ ඒ තැන්වලදී භාග්‍යතුන් වහන්සේ අදිත්‍රාය දැනගෙන අපිට මේ අර්ථ කතා ඔස්සේ අදාළ වචන විග්‍රහයන් අපිට ගෙනෙනවා. ඉතින් ඒ නිසා මේක ශබ්දකෝෂයක් විදිහට පරිහරණය කරන්න ඕන දෙයක් නෙමෙයි. පෙළෙහි අර්ථය ගවේෂණය කරගන්න ගියාම අපි ඒ ගවේෂණය කරගන්න අර්ථය අර්ථ කතාව තුළින් තමයි අපිට ඒ සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගලා දෙන්නේ. ඒ නිසා අපි අර්ථකථාචාර්යයන් වහන්සේ කෙනෙක් මෙන්න මේ පෙළ පාඨයක් අරගෙන ඒ පෙළ පාඨය අපිට අර්ථ විවරණයක් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් දාලා තියෙන පෙළ පාඨය ඉද බික්කු පාතිමුක්ඛ සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුවත්තේසු වජ්ජේසු බහදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු. ඉතින් මෙතන ඉද කියන වචනය ගත්තාම ඉද කියන වචනේ pāli තේරුම මෙහි කියන අර්ථය. හැබැයි මෙහි කියන අර්ථය ගත්තට මෙහි කියලා කිව්වට අපිට මෙහි කියන්නේ කොහිද කියන අදහසක් එනවා. ඒ නිසා අන්න අපිට අර්ථ කතාවේ පැහැදිලි කරනවා මෙතනදී ඉද කියලා කියන්නේ මේ ශාසනය කියලා කියන්නේ. ඒ නිසා මෙතනදී ඉද කියන වචනය අපිට විෂදි මාර්ගයට ඇවිල්ලා විෂදි මාර්ගයේ බුදුගොස් ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඉදහති ඉමස්මින් ශාසනය කියලා. ඉද කියලා කියන්නේ මේ ශාසනය කියන්නේ. ඒ නිසා ඉද බික්කු මේ ශාසනයේ භික්ෂුව. නම් කාටද භික්ෂුව කියලා කියන්නේ? කාටද භික්ෂුව කියලා කියන්නේ? ඒක සඳහන් කරනවා අපිට පාලියෙන් සඳහන් කරනවා මම මේ සිංහල අර්ථය දාලා තියෙන සමහර කෙනෙකුට මේ පාලිය අපහසුයි කියලා නොඑක් නොඑක් ආකාරයෙන් අදහස් කරපු දේවල් නිසා අපි බොහෝ දේවල් සිංහලෙන් දාන්න දරන උත්සාහයක් තියෙනවා ටිකක් සිංහල පරිවර්තනය කරලා. නමුත් සමා වෙන්න ඕනේ අපේ කාලය සමහර වෙලාවට බොහෝම සීමා සහිතයි. ඉතින් අදත් මේ අවසාන වෙලාව වෙනකන් අපි මේකේ මේ සිංහල පරිවර්තනයන් මේක පරිවර්තනය කරගෙන මේක අකුරෙන් ටයිප් කරගන්නත් ඕනනේ. ඉතින් ඒ කටයුතු සඳහා යම් විදිහකට කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. නිසා සමහර වෙලාවට අපිට මේ හැම කොටසක්ම සිංහලෙන් පරිවර්තනයක් මේ තීරේ මත දිස්වෙන්න දක්වන්න අපහසුයි. නමුත් සමහර කොටස් පුළුවන් විදිහට දක්වනවා. දැන් බික්කු කියන වචනය අපිට විසුද්ධි මාර්ගයේ මේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මෙතෙන්ට අවිල බික්කු කියන වචනේ පැහැදිලි කරන්නේ සංසාරේ භයං ඉක්කනතාය වා වින්න පටදරාති දරාදිතාය වා එවං ලද්ද වෝහාරෝ සද්දා පබ්බජිතෝ කුලපත්තු එනිසා සංසාරේ භයං ඉක්කනතාය වා සසරෙහි බිය දක්නාහි සසරෙහි බිය දක්නාහි එව නැත්තම් බින්න පටදරාදිතාය වා බින්නපට දරාජිතාය බින්ද බින්නපට කියලා කියන්නේ බිඳුනුපට කියලා කියන එක. බිඳුනුපට දරන බැවින් හෝ මෙන්න මේ බික්ඛු කියන ව්‍යවහාරය ලබන සැදැහැවත් කුල පුත්‍රයාට තමයි මේ භික්ෂුව කියලා කියන්නේ. නිසා මෙතනදී භික්ෂු කියන වචනයෙන් අර්ථය පැහැදිලි කරන්න ඇත්තටම සංසාරේ බයං ඉක්කතිටි බික්ඛු කියන කියනවා. සංසාරේ බයං ඉක්කති කියලා කියන්නේ ඉක්කති කියන වචනේ තේරුම දකිනවා කියන එක. ඉක්ක දස්සනංකේසු කියන ධාතුවක් තියෙනවා පාළියේ. ඉක්ක කියන ධාතුව, ඉක්ක කියන ධාතුවෙන් තමයි ඉක්කටි කියන ක්‍රියාපදේ සකස් වෙන්නේ. ඒ අනුව සංසාරේ බයං ඉක්කටීති භික්ඛු කියලා කියනවා. මේ භික්ඛු කියන පදේ හැදෙන හැටි බයං ඉක්කටි කියන පද දෙක එකතු වෙලා බයං කියන පදයත් ඉක්කටි කියන පදයත් දෙක එකට එකතු වෙලා භික්ඛු කියන පදයක් හැදෙනවා. ඒ නිසා සසරෙහි බිය දක්නා නිසා භික්ෂුව කියලා කියනවා. ඒතර සසරේ බිය දකින්න ඕනේ මේ සිවුරු පෙරවගත් අපි විතරක්ම නෙමෙයි. සසර බිය දකින වෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒතර මෙතනදී සංසාරේ බයන් ඉක්කති කියලා කිව්වහම සසරේ බිය දකින ඕනම කෙනෙක් මේ භික්ෂුව කියන වචනේ වචනාර්ථ විග්‍රහයට ඇතුළු වෙනවා. හැබැයි බින්නපට දරෝති කියලා කියන්නේ මේ ඒ අපිට විතරයි. මේ සිවුරක් දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට බිඳුරුපට දරයි කියලා කියන්නේ මේ භික්ෂුවක් සිවුරක් මහනකොට මේ සිවුරු රෙද්ද සම්පූර්ණ රෙද්ද අරගෙන මේක සිවුරක් විදිහට පෙරවන්නේ නැහැ. මේක කෑලි වලට කඩනවා, කපනවා. කෑලි වලට කපලා කඩ කපලා එකට එකතු කරලා මූට්ටු කරලා තමයි මහන්නේ. ඒ නිසා භික්ෂුවගේ සිවුර කියලා කියන එක බිඳුණු පටයක්. ඒතර බුදුරජාණන් වහන්සේ මුල්ම කාලයේ සිවුරු මහන හැටි කියලා තිබුණා නෑ. ඉතින් භික්ෂුන් වහන්සේලා නොඑක් නොඑක් විදිහට සිවුරු සපයාගෙන මහා. හැබැයි එකම රෙද්දක් පෙරවනකොට හොරු කල්පනා කරන මේ සිවුරු හොරකම් කරගෙන ගියොත් අපිට මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් කියලා. ඒ නිසා සිවුරු හොරකම් කරන්න පටන් ගත්තා. ඒ ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සිවුරු එකම රෙද්දක් අරගෙන පෙරවන්න එපා. මේක කෑලි කපලා මූට්ටු කරනවා. ඉතින් එක් වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට කුඹුරක් දැකලා මේ කුඹුර කෙප එන්නලා කියන මෙන්න මේ කෙපේ විදිහට මේ සිවුරේ කඩ කපලා මහන්න පුළුවන් කියලා. ඒකට ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම සිවුරක් කඩ කපලා මහන ක්‍රමයක් අපිට දක්වන්නේ. ඒ අනුව කඩ කපලා මහපු සිවුර අද ඇත්තරම අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් සිවුරක් කියලා කියවහම ඒක කඩ විදිහට තපලා සමහරට කඩ පහ, හත, නවය ওই විදිහට සිවුරු සකස් කරන ක්‍රම තියෙනවා. මෙන්න මේ කොටස් වශයෙන් එකතු කරලා හදන සිවුරක් නිසා මේකට කියනවා බිඳුණු පටයක් කියලා, බින්න පට කියලා. ඒතර බික්කු කියන වචනය ගොඩනැගෙන තවත් නිරුක්තියක් අපිට ඉදිරිපත් කරනවා භින්න පටදරෝති භික්ඛු කියලා. බිඳුණු පටදරන නිසා භික්ෂුව කියලා කියනවා කියලා. ඒතර භික්ඛු කියන ව්‍යවහාරයට එහෙමනම් මේ අර්ථ දෙකක් අපට ඉදිරිපත් කරනවා සංසාරේ බයං ඉක්කතිති බික්කු සසරෙහි බිය දකින නිසා භික්ෂුව කියලා කියනවා බින්න පටදරෝති බික්කු විදුණු පටදරන නිසා භික්ෂුව කියලා කියනවා සම මෙන්න මේ කියන දෙආකාරයෙන්ම මේ දෙවිදිහින්ම ව්‍යවහාර දෙකෙන්ම යුතු භික්ෂුව එතකොට මෙතනදී අපිට පැහැදිලි කරගන්න ඕන දේ තමයි එහෙමනම් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නේ හැබැයි අපි මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය කියලා භාග්‍යවතුන් වහන්සේ දාලා තියෙන දේ. හැබැයි සංසාරයේ බිය දක්නාහේයින් භික්ෂුව කියලා කිව්වහම එබඳු පුද්ගලයෙකුට සිවුරක් පෙරවගත්තු නැති කෙනෙකුටත් බුදුරජාණන් පනවපු ශික්ෂාපද ටිකක් තියෙනවා. ආන්ගේ පනවපු ශික්ෂාපද ටික රකින්නවා නම් ඒකත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යටතට මෙතනදී අපිට ගන්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පනෝප ශික්ෂාපද රකින්නවා කියන එක තමයි මෙතනදී මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලයට අරගන්නේ. ඒතර ඒ නිසා ඒක පැහැදිලි කරනකොට ඒ නිසා අපි දැනගන්න ඕනේ බික්කු කියන පදයෙන් අපිට කී හිතෙන්න පුළුවන් කාට හරි හිතෙන්න පුළුවන් එහෙමනම් මේ බික්කු කියලා කිව්වහම සිවුරු පෙරවගත්තු භික්ෂුන් වහන්සේලා ගැන විතරයි කියන්නේ. ඒතර සිවුරු පෙරවගත් අයගෙත් ඉන්නවා සාමණේර භික්ෂුන් වහන්සේ, සාමණේර ස්වාමීන් වහන්සේලා ඉන්නවා, උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒතර ප්‍රාතිමෝක්ෂ සීලය කියලා කියන අපි සඳහන් කරන ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද ටික රකින්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විතරයි. ඒතර ශ්‍රාවණේර ස්වාමීන් වහන්සේලා තියෙන වෙනම ශික්ෂාපද ටිකක්. ඒතර කාට හරි හිතෙන්න පුළුවන් එහෙනම් බික්කු කියලා කියවම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විතරයිද මේ කියන්නේ. නම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා විතරයිද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්න ඕනේ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්න ඕනේ නැද්ද? නැත්නම් ගිහි අය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයකටපත් වෙන්න ඕනේ නැද්ද කියන මේ අදහස ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බික්කු කියන වචනය අපි අර්ථ විවරණය කරගත්තාම අපිට පැහැදිලි මේ සිවුරු පෙරවගත්තු උපසම්පදා කෙනත් බික්කු කියන වචනයට අයිති වෙන එක පරයායකින් සාමණේර කෙනත් එක එක පරයායකින් බික්කු කියන වචනයට අයිති වෙනවා ඒ වගේම ගිහි පුද්ගලයා වුණත් යම් කිසි පරයායකින් මේ බික්කු කියන වචනයට ඇතුළත් වෙනවා. ඒ නිසා භික්ෂු කියලා කියන්නේ ඔන්න ඔය තේරුම් එක්ක සසරෙහි බිය දක්නා නිසා භික්ෂුව කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපට මේ භික්ෂුන් වහන්සේලාට බිඳුණු පතර දරන නිසා භික්ෂු කියන්න පුළුවන්. කොහොිටත් වඩා උතර මෙතනදී මේ භික්ෂු කියන පදයට ඔය පද දෙක අරගෙන තිබුණට මෙතනදී බින්න පට දරාදිතායවා කියලා කියනවා ආදි පදයකට තව තියෙනවා. ඒතර තවත් බික්කු කියන පදයට අර්ථ විවරණ ගණනාවක් තියෙනවා. දැන් විනය පිටකේ පරාජිකපාල ශික්ෂාපදයට ආවහම යෝපන භික්ඛු කියන තැනදී භික්ඛකෝති භික්ඛු භික්ඛාචරයන් අජ්ජූපගතේතු ගතෝති භික්ඛු යනාදි වශයෙන් අපිට භික්ඛු කියන පදයට අර්ථ ගණනාවක් ඉදිරිපත් කරනවා භික්ඛකෝති භික්ඛු භික්ෂුව කියලා කියන්නේ මේ භික්ෂා කරන නිසා භික්ෂාටනේ යෙදෙනින්ද භික්ෂාටනේ යෙදෙනවා කියලා කියන්නේ ශිඟා කරනවා කියන එකයි. ඒතර ශිඟා කරනවා අපිට නිකන් අදහසක් එන්නේ මේ හිඟා කරනවා යන්නේ කියලා එහෙම එකක් නෙමෙයි. ශිඟා කරනවා කියලා කියන්නේ අපි අනුන් දෙන දෙයින් යැපෙනවා කියලා කියන එකයි. ඒකට භික්ෂුවක් කියලා කියන්නේ තමන් හොයා හම්බ කරගෙන යැපෙන කෙනෙක් නෙවෙයි අනුන් දෙන දෙයින් යැපෙන දෙයක්. ඒ නිසා භික්ෂුව කියලා කියනවා. ඒ නිසා එහෙමත් තව බික්ක කෝති බික්කු බික්කාචරයෙන් අජ්ජූපගතවති බික්කු බින්න පටදරවති බික්කු සංසාරේ බයං ඉත්තපීති බික්කු සමඤ්ඤාය බික්කු පටිඤ්ඤාය බික්කු මේ විදිහට බික්කු කියන පදේ විශාල අර්ථ ගණනාවක් අපිට පාරාදීප පාළිය දක්වනවා. ඒතර ඔය ඕනෙම ආකාරයෙන් අපිට බික්කු කියන පදේ ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ සසරේ බිය දක්නා හේතුව කියන එකත් බික්කු කියන එකට අතිශය වැදගත්. ඒ නිසා ගිහි කෙනෙක්ටත් මේ ප්‍රාථමෝක්ෂ සංවර සීලය කියන එක අපිට අදාළ කරගන්න වෙනවා. ඒ අනුව ඉද මේ ශාසනයේ බික්කු සසරේ බිය දක්නා නිසා භික්ෂුව කියලා කියන ව්‍යවහාරයේ තියෙන භික්ෂුව එහෙම නැත්නම් බිඳුරු පට දරන නිසා භික්ෂුව කියන ව්‍යවහාරයේ තියෙන භික්ෂුව පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති අන පාතිමොක්ක සංවර සංගතෝ කියලා කියනකොට පාතිමොක්ක කියන පදේ අපි ඉස්සරලාම් පැහැදිලි කරනවා එත්ත පාතිමොක්කන්ති ශික්ෂාපද ශීලං කියලා කියනවා ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ ශික්ෂාපද ශීලයට ඉතින් ප්‍රාතිමෝක්ෂය කෙනෙක් ශික්ෂාපද ශීලය කියලා කෙනෙක් එහෙන් ප්‍රාතිමෝක්ෂය කියන්නේ ඇයි කියන එක අපිට නොයෙක් නොයෙක් ආකාරයෙන් පැහැදිලි කරනවා ඒක පිළිබඳව අපිට දක්වන විසුද්ධි මාර්ගයේ මොක් තම් මොක්කේති මෝචේති ආපායිකාදීහි දුක්ඛේහි තස්මා පාති මොක්ඛන්ති උච්චති කියලා මේ විදිහට මේ පාති මොක්ක කියන පදයට පිළිබඳව අපිට විග්‍රහයක් දක්වනවා ප්‍රාතිමෝක්ෂ සීලය කියන එක සීලයක් තමන්ව රකින්නවා යම් සීලයක් තියෙනවා නම් මේ සීලය රකින්න පුද්ගලයා තමනුත් රකින්නවා නම් ඒ කියන්නේ දැන් මම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නවා නම් ඒ සීලය විසින් මමවත් රකින්නවා. ඒකයි කියන්නේ යම් සීලයක් තෙමේ මේ සීලය කියන ධර්මතාවය තමා රක්නහු ආපායිකාරී දුක්ඛයන්ගෙන් මුදා ගන්නයි. ඒ කියන්නේ තමන්ව රකින්න කෙනා කියන්නේ මේ සීලය රකින්න කෙනා ආපායිකාරී දුක්ඛයන්ගෙන් මුදා ගන්නවා. ආපායිකාරී දුක්ඛ කියලා කියන්නේ අපායට වැටෙන දුක, අත්තානුවාදාදී භය, මේ ආදී දුක්. දැන් සීලේ කඩා ගන්න පුද්ගලයා දුසිල්වත් පුද්ගලයා මරණින් මත්තේ අපායগামী වෙන්න පුළුවන්. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කරන දෙයක් තියෙනවා මොකද්ද? තමන්ව රකින භික්ෂුවව ප්‍රාමේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින භික්ෂුව අපායට වැටෙන එකෙන් මුදා ගන්නවා සීලය විසින්. ඒ නිසා ඒක ප්‍රාතිමෝක්ෂය කියලා කියනවා. එහෙම නැත්නම් අත්තානුවාදාදී බය. තමන්ට අනික් අය ගැරහීම් කරන බයක් තියෙනවා අපිට. අපි මොකක් හරි වැරද්දක් කරාම අපි වැරද්දක් කරා කියලා මිනිස්සුන්ට දොස් කියයිද කියලා. අන්න ඒ දොස් කීවේ දොස් කීම අපිට දුකක්. එහෙම නැත්නම් අපි ඒ වරදක් කරපු කෙනා ඒ වරද නිසා මේ ජීවිතේ දුකටපත් වෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ දුකටපත් වෙන්න පුළුවන් මෙන්න මේ දුකෙන් ඒ පුද්ගලයා මුදාගන්න Taman රකින්න සීලයට හැකියාවක් තියෙනවා. සීලයෙන් පුළුවන් සීලේ රකින්න කොට අර වරද කරන්නේ නැති නිසා ඒ වරද නිසා Tamanට ලැබෙන්න තියෙන දුක Tamanට නැති වෙනවා. මේ නිසා ප්‍රාතිමෝක්ෂ කියන වචනේ වචනාර්ථයේ විග්‍රහ කරනවා. මේ නිසා ඒ පිළිබඳ වචනාර්ථ විග්‍රහය අපිට දැන් මෙතනදී විසුද්ධි මාර්ගයේ සඳහන් කරන්නේ තංහි යෝ නං පාති රක්කති තං මුක්ඛේති මෝචේති ආපායිකාදීහි මුක්ඛේහි තස්මා පාති මුක්ඛං උච්චති කියලා. ඉතින් අපි මේ පාඨය මෙතෙන්ට pāli පාඨය දක්වලා නැහැ. සිංහල අර්ථය විතරයි දැක්ුවේ. යම් සීලයක් තෙමේ තමාරක් නහු ආපායිකාදී දුක්ඛයන්ගෙන් මුදා ගන්නවා නම් අන්න ඒ සීලය ප්‍රාතිමෝක්ෂ සීලය කියලා කියන එකයි පාළි පාඨය අතරම මෙතන දැම්මා නම් ඒකෙන් තමයි මේ පාතිමුක්ඛ කියන වචනේ හැදෙන්නේ කොහොමද කියන තේරුම එන්නේ. නමුත් අපි මේ සිංහල අර්ථයත් අපේ මේ මේ ශ්‍රවණය කරන අයට වැදගත් වෙන නිසා අපි සිංහල අර්ථය දැම්ම මේ දෙකම දාන්න මේ තිරයක් ටිකක් ඉඩමදි. ඒ නිසා අපි සිංහල අර්ථය දාලා තියෙන්නේ. ප්‍රාතිමෝක්ෂ කියලා කියන්නේ එහෙනම් ශික්ෂාපද සීලයට. ඒ වගේම පාතිමොක් සංවර සංයුතෝ කියලා කියන්නේ එහෙනම් සංවරණං සංවරෝ කියලා කියන යමක් සංවර කිරීමට සංවර වීමට තමයි කියන්නේ සංවරය කියලා. එතකොට ඒකේ තේරුම තමයි කායික වාචසික අවීතිකමස්සේතන් නාමං කියලා කියනවා. කයෙන් හෝ වචනයෙන් මේ සීලය ඉක්මවන්නේ නැහැ කියන එක තමයි අපිට මේ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සංවුතෝ කියලා කියන්නේ. නම් ප්‍රාතිමෝක්ෂ සංවර සංවුතෝ කියන වචنين අදහස් කරන්නේ කයෙන් වචනයෙන් මේ භාග්‍යතුන් වහන්සේ පනෝප ශික්ෂාපද සීලය ඉක්මවන්නේ නැතිව කයෙන් වචනයෙන් තමන් රකින්න කියන එකයි කියන්නේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරය රකින්නවා නම් අපි කියනවා අන්න තේන පාතිමොක්ඛ සංවරේන සංවතෝ පාතිමොක්ඛ සංවර සංවතෝ. නිසා ඒ පාතිමොක්ඛ සංවරයෙන් යුතු පුද්ගලයාට තමයි කියන්නේ පාතිමොක්ඛ සංවර සංවතෝ කියලා. නිසා එහෙමනම් ඉද බික්ඛු පාතිමොක්ඛ සංවර සංවතෝ කියලා කියන්නේ මේ ශාසනයේහි භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංඛ්‍යාත මේ බුදුරජාණන් වහන්සේ පනවපු සීලයෙන් සංවරව වාසය කරනවා විහෙරති කියන්නේ වාසය කරනවා. ඒකට විහෙරති කියන වචනේ අදහස් කරනවා අර්ථකථනය කරනවා විහෙරතිටි ඉරියති කියලා. ඉරියතිටි අත්භවම් පවත්තේටි කියලා ටීකාවේ සඳහන් කරන විහෙරති කියන නිසා ආත්ම භාවයේ පවත්නවා වාසය කරනවා කියන අදහසයි. නම් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වාසය කරයි. ආචාර ගෝචර සම්පන්න ඕන දැන් ඒක තමයි අපිට ඊළඟ වැදගත්ම කාරණේ. අපිට ඊළඟ මෙතන පාතිමොක්ඛ සංවර සංයුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ කියලා කියන. එහෙනම් අපි ආචාර ගෝචර සම්පන්නෝ කියන්නේ මොකද්ද කියලා දැන් ඊටම හොඳට පැහැදිලි කරගන්න ඕනේ. දැන් බලන්න ආචාර ගෝචර සම්පන්නෝ කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව ඇවිල්ලා කියනවා මේ ආචාර ගෝචර සම්පන්නෝ කියන වචනාදී තේරුම පාලියන් ආගතනයනිය වේදිතබ්බෝ කියලා විසුද්ධි මාර්ගයේ කියනවා. පාලියම් කියන වචනය විවරණය කරනවා ටීකාව ධාන විභංග පාළියන් කියලා. ධාන විභංග පාළිය කියන ක්‍රමයට තමයි මේ ආචාර ගෝචර සම්පන්නෝ යනාදී වචනව තේරුම් දැනගන්න ඕනේ. ඒකතර අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධාන විභංගයට ආවහම ධාන විභංගයේ මේ ආචාර ගෝචර සම්පන්නෝ කියන පදේ පැහැදිලි කරනවා. ඒ නිසා ධාන විභංග පාළියෙහි ආපු නයින් ආපු ක්‍රමයෙන් මේ ආචාර ගෝචර සම්පන්නෝ කියන පදේ අර්ථය අපි දැනගන්න ඕනේ. එහෙනම් ඒක කොහොමද විස්තර කරන්නේ? මේක තියෙන දීර්ඝ විස්තරයක් වෙන අපිට මේ පාළිය සියල්ලම මේක දැම්මොත් ඒක ටිකක් අපහසු නිසා අපි ඊටාම කෙටි කොටසක් දාලා සිංහල අර්ථ ටිකකුත් දාලා තියෙනවා. සඳහන් කරනවා අත්ත්‍ය ආචාරෝ අත්ත්‍ය අනාචාරෝ ආචාරයක් තියෙනවා අනාචාරය කියලෙකුත් තියෙනවා. ආචාරයක් දැත අනාචාරයක් දැත. තත්ත කතමෝ අනාචාරෝ එහිලා අනාචාරය යනු කිමෙක්ද යත් කායිකෝ වීතික්‍රමෝ කායික වීතික්‍රමනේ වාචසිකෝ වීතික්‍රමෝ වාචසික වීතික්‍රමන යනාදි වශයෙන් විස්තර කරනවා. ඉතින් මේ පිළිබඳව මේ විස්තරයේ අවසානයේ ප්‍රදක්වන සබ්බම්පි දුස්සීල්යම් සියලුම දුස්සීලවත් භාවය අනාචාරයයි කියලා. එතකොට ආචාර ගෝචර සම්පන්නෝ කියන පදයට ඇවිල්ලා අපිට ජහන විභංග පාළි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනේ තමයි අපිට ඉදිරියට ගන්න. අභිධර්ම පිටකය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඒ බුද්ධ වචනයෙන් කොටසක් අරගෙන අන්න අපිට විසුද්ධි මාර්ගයේදී දක්වන මෙන්න ආචාර ගෝචර සම්පන්නව කියන එක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මෙහෙමයි. කොහොමද ආචාර ගෝචර සම්පන්නව කියන්නේ අත්‍ය ආචාරෝ අත්‍ය අනාචාරෝ. ආචාරයක් කියලා එකක් තියෙනවා අනාචාරයක් කියලා එකක් තියෙනවා. ඒ දක්වලා හැබැයි පටන් ගන්නෙ අනාචාරෝ කියන තැනින්. අන්න ඒකත් හරි වැදගත්. දැන් අපිට ආචාර ගෝචර සම්පන්නෝ කියලා එතනදී ආචාරය නෙමෙයි ඉස්සල පැහැදිලි කරන්නේ අනාචාරය තමයි පැහැදිලි කරන්නේ. ඉතින් ඒක මේ දේශනා ලක්ෂණයක්. දේශනාවක තියෙන එක්තරා විචිත්‍රවත් භාවයක් තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් මේවා අපි සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනාවකදී අපිට පැහැදිලි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි ධර්ම දේශනාවට ගියාම ආචාර ගෝචර සම්පන්නෝ කියන්නේ ආචාරය මොකද්ද අනාචාරය මොකද්ද කියලා කවුරු හරි පැහැදිලි කරගෙන යයි. ඊට වඩා එහා ගිහිල්ලා අපි මේක ඇතුළ ගැඹුරක් තියෙනවා. ආචාරය කියලා එකක් තියෙනවා අනාචාරය කියලා එකක් තියෙනවා. එහෙනම් ආචාරය අනාචාරය කියන එක පැහැදිලි කරන්න ගියාම ඉස්සලා අනාචාරය තමයි පැහැදිලි කරන්නේ. දැන් පින්වත් මේ අපි පිරිසට මතක නම් අපි ගත්තොත් මහා මංගල සූත්‍රේ මහා මංගල සූත්‍රේ පටන් ගන්න බුදුරජාණන් වහන්සේ බහූ දේවා මනුස්සාච මංගලානයචින්තයුම් ආකංකමානාසොත්තානම් බ්‍රූහි මංගල මුත්තමන් කියලා දේවතාවෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයක්. බොහෝ දේව මිනිසුන් මේ මංගල කාරණා කියන්නේ මොනවද කියලා යම්කිසි ගැටලුවකට පත් වෙලා එන නිසා මේ භාග්‍යතුන් වහන්සේ මේ මංගල කාරණා ටික මොනවද කියන්නේ කියලා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. අසේවනාච බාලාණං කියලා ඉස්සල්ලාම කියන්නේ දුරු කරන්න ඕනේ පැත තමයි කියන්නේ. අසේවනාච බාලාණං. බාලයන් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් ඇසුරු කරන් බලන්න. බුදුරජාණන් වහන්සේ ලෝක තිබුණනේ ඉස්සල්ලාම පඬිතයන් ඇසුරු කරන්ද එහෙම නැත්නම් මුලින් අරගන්න පඬිතයන් ඇසුරු කරන්න කියන එක ඊට පස්සේ බාලයන් ඇසුරු කරන්න එපා කියලා කියනවා. එහෙනම් අපිට සමහර ලාවට හිතනවා මේ හොඳ පැත්ත ඉස්සරලා කිව්වනම් හරියි කියලා. එතකොට අපි අපි දැන් එහෙම හිතලා නැහැ. මහා මංගල සූත්‍රය අහපු දවස් ඉඳලා අපි හිතලා නෑ ඇයි මේ ඉස්සල්ලාම අසේවනාච බාලාණන් කියන ආවේ ඇයි පණ්ඩිතාණන් සේවනන් ඉස්සල්ලාවේ කියලා අපි මේක විග්‍රහ කරලා නෑ සමහරවිට අපිට ධර්ම දේශනාවක් කරන්න ගියාමත් මේක විග්‍රහ කරන්න හැකියාවක් නෑ තියෙන කාලයත් එක්ක බොහෝම කෙටියෙන් තමයි හැම දෙයක්ම විග්‍රහ කරන්නේ හැබැයි මේ වාගේ අර්ථ කතාවක් අපි අධ්‍යයනය කරනකොට මේ විසුද්ධි මාර්ගයේ වාගේ ග්‍රන්ථයක් අධ්‍යයනය කරනකොට අපි ඊට වඩා ගැඹුරට යන්න ඕනේ. මේ දේශනාවක තියෙන අධ්‍යාශය අපි ගවේෂණය කරලා බලන්න ඕනේ. අන්නේ අධ්‍යාශය ගවේෂණය කරලා බලනද මේ වගේ තැන් අපිට හරි වැදගත්. දැන් බුදුරජාණන් වහන්සේ ඔක මහා මංගල සූත්‍ර අට කතාවටම අට කතාව පැහැදිලි කරනවා අර්ථ කතාචාර්යන් වහන්සේ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ පණ්ඩිතානාංච සේවනං කියන එක ඉස්සල්ලා කියන්නේ නැතුව ඇයි අසේවනාච බාලං කියන එක ඉස්සරහම කිව්වේ? ඒක තමයි යමක් යම් පාරක් කියලා දෙන්න කියලා දෙන මග කියන කෙනෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි වලක්වන්න ඕනේ පැත්ත ටික කියලා දෙනවා. මේ මේකට යන්න එපා. මේක හොඳයි මේක අරගන්න කියලා අන්න වැලකිය යුතු දේ ඉස්සරලා කියලා ඊට පස්සේ තමයි ගතිය යුතු දේ කියන්නේ. ඒත් මේක එක්තරා විදිහකට දක්ෂ මග කියන්නේ ලක්ෂණයක් කියලා කියනවා. එතකොට පාරක් කියලා දෙනකොට පාරක් කියලා දෙන ඉස්ලාම් කියන්න ඕනේ කියනවා. දැන් අපි හිතමු දකුණු පැත්තට නම් හැරෙන්න ඕනේ. අහවල් තැනට යන්න. එතනින් වම් පැත්තට හැරෙන්නේ නැතුව දකුණට හැරෙන්න. අන්න එතකොට තමයි හරියට මග අහගෙන ඉන්න කෙනාට වම් පැත්තට හැරෙන්න එපා කියපු කාරණේ ඉස්ලාම් තමන්ට මනසට වැටෙනවා. ඒ අනුව තමයි මග කියන කෙනාගේ මග අහගෙන යන කෙනාට හරියට යන්න ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒතර මේක එක්තරා විදිහට දේශනාවක තියෙන විචිත්‍රත්වයක්. දේශනා විලාසයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනා විලාසය බලන්න මේ වාගේ තැනකටත් එනවා. කොහොමද? අත්ති ආචාරෝ අත්ති අනාචාරෝ කියලා බුදුරජාණන් සිස්රාම තත්තකටමෝ ආචාරෝ කියලා පටන් ගන්නේ නැහැ. තත්තකටමෝ අනාචාරෝ කියලා තමයි පටන් ගන්න. ඒ නිසා අනාචාරය තමයි ඉස්ලාම අපිට කියන්නේ. ඒතර අනාචාරය කියන්නේ ඇයි? එහෙනම් මේ වැලැක්විය යුතු පැත්ත තමයි ඉස්ලාම කියන්නේ. ඒ වැලැක්විය යුතු පැත්ත කියලාවර වෙලා ඒ පිළිබඳව අපිට මේ විසුදු මාර්ග ටීකාවේ ටීකාචාර්යන් වහන්සේ මේ අර්ථ කතාව ඔස්සේ අරගෙන පැහැදිලි කරනවා සසීස් සසී සන්නාහේන පහීන සේදමල ජල්ලිකස්ස මාලාගන්ධ විලේපනාදී විභූෂණ සංවිධානං යුක්ත රූපං ඒවං පහීන පාප ධම්මස්ස කල්යාණ ධම්ම සමායෝග යුක්ත රූපෝති එතකොට කියනවා හරියට නිකන් යම් කෙනෙක් හිස පටන් නාලා පිරිසිදු වෙලා දහදිය කුණු සෝදා හැරලා ඊට පස්සේ පිරිසිදු වෙලා ඒ පිරිසිදු වෙච්ච කෙනාත් එයාට මල් සුවඳ විලවුම් ආදිය සරසා ගන්න කියලා දෙනවා නම් අන්න එතකොට ඒක ගොඩක් හොඳයි කියලා කියන්නේ සුදුසුයි කියලා කියනවා. එතකොට මොකද දැන් කෙනෙක් නාන්න නැතුව අපිරිසිදුව දාඩිය දාගෙන ඉන්නකොට මේ මල් ටිකක් පැලඳ ගන්න සුවඳ විලඳුම් ටිකක් පළඳන්න කියලා කෙනෙක් ඇවිල්ලා පැලඳුවට ඒක වැඩක් නැහැ. එයා ඉස්සලා පිරිසිදු වෙලා ඉන්න ඕනේ. අන්න ඒ වාගේ කියනවා භාග්‍යතුන් වහන්සේත් මෙතනදී කල්පනා කරනවා. ඉතලා අනාචාරය කියන පාප ධර්මයේ ප්‍රහාණය කරාම ඊට පස්සේ තමයි ආචාරය කියන කල්යාණ ධර්මය අපිට සමායෝගයේ යුතු වෙන්නේ. අන්න ඒ නිසා මුලින්ම අනාචාරය කියන එක දක්වලා අපිට ඊට පස්සේ ආචාරය පැහැදිලි කරනවා. ඒ අනුව අනාචාර ආචාර කියන දෙකක් අපිට පැහැදිලි කරලා අපිට කියනවා අනාචාර ආචාර කියන දෙකේ දීර්ඝ විස්තරයක් අපිට දක්වනවා. මෙතන අනාචාරය කියන්නේ මොකද්ද? කායික වාචික ආදී ව්‍යතික්‍රමණය කියලා කියනවා. කායිකෝ වීතික්‍රමෝ වාචිකෝ වීතික්‍රමෝ යනාදී වශයෙන්. ඒක පිළිබඳව සඳහන් කරනවා සියලුම දුසිල්වත් භාවය තමයි ඒ නිසා අනාචාරය කියලා කියන්නේ. ඒතර මොකද්ද මේ දුසිල්වත් භාවය? ඒ පිළිබඳව කරුණු කාරණා ගණනාවක් අපිට දක්වනවා. මොනවද? ඉදෙහි කච්චෝ වේලු දානේනවා පත්ත දානේනවා පුප්ප දානේනවා ඵල දානේනවා සිනාන දානේනවා දන්ත කට දානේනවා චාතු කම්මිතායවා මේ විදිහට අපිට විශාල ගණනාවක් දක්වනවා. ඒතර මේ ශාසනයේ ඉන්න සමහර කෙනෙක් මේ දැන් මේ වචනත් ඉන්ද්‍රිය විස්තර කරනවා. ඒ නිසා මෙතන දීර්ඝ වශයෙන් කියන්නේ වේලු දාන. වේලු දාන කියලා කියන්නේ සේනාසනයේ තියෙන උණගස් ටික දන් දෙනවා. දන් දෙනවා කියලා කියන්නේ දැන් කාට හරි හිතෙන්න පුළුවන් දන් දෙනවා කියලා කෙනෙක් කොච්චර හොඳ දෙයක්ද කියලා. එහෙනම් දැන් මෙතන මේ සීලය ගැන කතා කරන්න ගියාම ඇයි මේ දන් දෙනවා කියන එක ගැන කියන්නේ? දුසිල්වත් භාවයක් ගැන කියන්න ගිහිලා දන් දෙනවා කියන්නේ ඇයි කියලා. මේ දන් දෙනවා කියලා කියන්නේ එහෙම වෙන දන් දීමක් නෙවෙයි. මේ කියන්නේ සමහර වෙලාවක ප්‍රත්‍ය උත්පාදනය කරන අර්ථයෙන් තමන්ගේ ශේනාසනයේ තියෙන උණ ගහ දෙනවා. කාට හරි ගිහි කෙනෙකුට. ඒත් අපි හිතමු උණ ගහක උණ පුරු කපලා උණ ලී කපලා මේ උණ ලී ටික ගිහි අයට දෙනවා. නිකන් සාමාන්‍ය ගිහි අයට දෙනවා. ඒ අය එතකොට අපි කෙරෙහි පැහැදිලා අපිට යම් යම් ප්‍රත්‍ය ගෙනල්ලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මිනිසුන්ගේ ප්‍රයෝජනයක් ඇති වෙන කිසියම් උණදඬුවක් ආදී යමක් මිනිසුන්ට නිකන් දෙනවා නම් ඒ දීමට තමයි කියන්නේ මේ වේලු දාන කියන වචنين අදහස් කරන්නේ. ඒතර සේනාසනයේ සංඝසතු උණ ආදී ගස් පිළිබඳව මේ සඳහන් කරන්නේ මිනිසුන්ගේ පැහැදීම Tamanට ඇති කරගන්න මිනිසුන්ගේ කැමැන්ත Tamanට ඇති කරගන්න ඉතින් කවුරු හරි ආ මොන හරි පොඩි දෙයක් දෙනවා ආ මේක ගන්න කියලා. අන්න ඒ දෙන එක අපිට කියන දුසිල්වත් භාවයට හේතු වෙන අනාචාරයක් කියලා කියනවා. පත්ත දාන කියලා කියන්නේ ඒ වාගේ නොඑක් නොඑක් ගස්වල කොළ අතු ආදී දෙන පොල් අතු ටික දැන් අපි තුන් පොල්වත් අක්කනන් සේනාසනේ තියෙන. ඒකට පොල්වත් ඒ වැටෙන පොල් අතු ටික ළඟ ගෙදර කෙනෙකුට දෙනවා. ආ ඔන්න ඔය වියාගනින් කියලා දෙනවා. අන්න එතන දුන්නාම ඒක තුල තියෙන්නේ ඒ අයගේ තමන්ගේ කැමැත්ත ඇති කරගන්න තමන්ට ප්‍රත්‍ය උත්පාදනය කරගන්න පත්‍රයක් දන් දෙනවා. එහෙම නැත්නම් පළ දාන, ගිරි දන් දෙනවා, මල් පුප්ප දාන, මල් දෙනවා. එතකොට මිනිස්සු ආවම මල් ටිකක් කඩලා දෙනවා මේ ගිහිල්ලා වරලා මේ මේ මේ ටික අරගෙන යන්නෝ කියලා දෙනවා. එහෙම නැත්නම් පැල දෙනවා. එහෙම නැත්නම් ශිනාන කියන්නේ නහන සුණු, දන්ත කට දැහැටි දඬු. මේ වාගේ දේවල් දන් දෙනවා. ඒ වගේ චාටුකම්මිතා, මුග්ග සූප්‍යතා, පාරිභට්ටතා, ජංගපේශනිකතා කියලා බුදුරජාන් වහන්සේ පිළිකුල් කරපු මිත්‍යා ආජීවයන්. ඒතර මේවා පිළිබඳව අපිට අර්ථ විවරණයන් ඉදිරියේ අපි සාකච්ඡා කරනවා. මෙන්න මේ පිළිකුල් කරපු මිත්‍යා ආජීවයන්ගෙන් ජීවිකාව ගෙවෙන එකට තමයි කියන්නේ අනාචාරය කියලා. ඒතොර චාටුකම්මිතා ආදී වචන පිළිබඳ අපිට සඳහන් කරලා තියෙනවා. එතකොට චාටුකම්මිතා කියලා කියන්නේ ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස් තන්හි කියලා Taman පහත් තන්හි කියලා කතා කරනවා. දැන් ආවහම ඉතින් ආ ඉතින් මේ ඔය මහත්තුරු නම් ඉතින් මෙහෙමනේ ඉතින් මේ විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් අපි ඉතින් එහෙම නෑනේ බොහෝම ඉතින් දුකසේ ඉතින් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා අන්න අර Taman මුණ ගැහෙන්න ඉන ගිහි පුද්ගලයාගේ සිත් ගන්න ඒ ගිහියව උසස් තැනී තියලා කතා කරනවා. ගිහියව උසස් තැනී තියලා Taman බොහොම පහත් තැනක තියාගෙන කතා කරනවා නම් ඒකට කියනවා චාරුකම්මිතාරය කියලා. ඒතර ඒක අනාචාරයක් කියලා සඳහන් කරනවා. දැන් බලන්න සමහර වෙලාවට මේ වගේ දේවල් වර්තමානයේ අපිට අත්දැකින්ද ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේක භාග්‍යතුන් හසේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. කිසි වෙලාවක භික්ෂුවක් තමන් ගාවට එන ගිහියෙකුට ඒ ගිහිය උසස් තැන් තියලවර වෙලා තමන් පහත් තැනක තියලවරලා කතා බහ කරනවා නම් ඒ කතා බහ කිරීම කියලා කියන එක තුල තියෙනවා මිත්‍යා ආජීවයක් ඇතිවලා තියෙනවා. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. මුග්ග සූප්‍යතා කියලා කියන්නේ මොකද්ද? දැන් මුං ඇට සම්බන්ධ මුං ඇට ලිපේ තිබ්බහම මුං ඇටවල සමහර වෙලාවට සමහර මුං යට තියෙනවා දැන් අපි කියන එකට කියන යක් කැට කියලා කියන කළු පාට මුං යට තියෙනවා. ඒත් ඒ කළු පාට යක් කැට කියන ඒවා සමහර වෙලාවට තැම්බෙන්නේ නැතුව හයියට හැපෙනවා. හැපුණාම අර මුං යට එක හරි රස නැහැ. ඒක වළඳන්න බෑ. අර අතරින් පතර තැම්බිච්ච නැති මුං යට තියෙනවා. මෙන්න මේ වාගේ සමහර වෙලාවට මේ දැන් මුං මුං තැඹුමක අතරමැද නොතැඹූ තියෙන නොතැඹූ මුං තියනවා වාගේ යම් කෙනෙක් කතා කරනකොට ඒ අතරමැද කතා කරනවා සත්‍ය වාගේ අසත්‍යයක්. අන්න අසත්‍යයක් කතා කරනවා නම් එතකොට සමහර වෙලාවට තමන් කතා කරන දෙයින් වැඩි කොටසක් තියෙන්නේ අසත්‍යයේ ටිකයි සත්‍ය තියෙන්නේ. ඒතර අන්‍ය ඒබඳු දේවල් කතා කරලා ඒතර ගිහියන් සමහර ලාවට බොරු කියලා ඒ විදිහට බොරු දේවල් ඉදිරිපත් කරලා තමන්ටකින් ගිහියන්ගේ අවධානය ඇති කරගන්න උත්සාහ කරනවා. තමන්ට අවධානය තමන්ගේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ ඔස්සේ ප්‍රත්‍ය සම්පාදනය කරගෙන කල්පනා කරනවා. අන්න ඒක මිත්‍යා ආජීවය. ඒකට කියන මුග්ග සූප්‍යතාවය කියලා. පාරිබට්ඨතයද මේ වචන පිළිබඳව තව ඉදිරියේදී විස්තර වශයෙන් විසුද්ධි මාර්ගය අපිට මුණ ගැහෙනවා. නමුත් මේ මේ මුණ ගැහෙනකම් මම මේ කරුණු කිපයක් දක්වලා තියෙනවා. පාරිබට්ඨතා කියලා කියන අතරම කිරි මවුන් මෙන් කුඩා දරුවන් වඩාගෙන ආදර දැක්වීම කියලා මේක මේ පාලියේ තියෙන වචනය මම සිංහලට පරිවර්තනය කරලා තියෙන අතරම සමහර වෙලාවට දැන් අපි වික්ෂුන් වහන්සේලා තුළ සමහර වෙලාවට දකින්න දැන් දරුවන් වඩා ගන්නවා වර්තමානයේ දකින්න නැති වෙන්න පුළුවන්. එහෙමත් ඉන්න ඉන්නත් පුළුවන් සමහර වෙලාවට. හැබැයි නමුත් කුඩා දරුවන් නැලවීම කියන කාරණේ ඒගොල්ලන්ට ආදර දැක්වීම කියලා කියන එක තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු යම් කිසි කොටසක්. ඒ නිසා හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාට අතරම දරුවෝ නලවනවා කියලා කියන එක ඒතර ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉදිරියේදීත් අපිට හම්බ වෙන මේක අනාචාරයකට තේ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ආකාරය තවත් විදිහකට සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ ඉතින් අපේ ළමයා ගැන නිතරම මේ ස්වාමීන් වහන්සේ කතා බහ කරනවානේ. ඈ කොහොමද කියලා නිතරම හොයනවානේ. එතකොට අන්න ඒක හරි හොඳ දෙයක් කියලා ගිහියෙට හිතෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන ඒක ආචාර ගෝචර සම්පන්න භාවයකට අනාචාරී කියන දෙයක් වෙනවා. ඒ නිසා ඒකත් අපි බොහෝම සීමා සහිතව කරන්න ඕන දෙයක්. ජංග පේශනිකතා කියලා කියන්නේ ගිහියන්ගේ පණිවිඩ අරන් යනවා කියන එක. දැන් අපි ගිහි කෙනෙක් කියන අනේ ස්වාමීන් වහන්සේ අහවලාට මෙන්න මේ දේ පණිවිඩය කියන්නකෝ කියලා කියනවා. අන්න එතකොට ඒක පණිවිඩගෙන යාම ඒකත් භික්ෂුන් වහන්සේලාට සුදුසුන විදියක්. මේවට කියනවා බුද්ධ පතිකුට්ඨ මිත්‍යා ආජීව කියලා භාගතුන් වහන්සේ විසින් පිළිකුල් කරපු මිත්‍යා ආජීව කියලා. එතකොට මෙන්න මේ බුද්ධ පතිකුට්ඨ මිත්‍යා ආජීව වලින් වැළකෙනවා නම් අන්න ඒක තමයි ආජීව මෙතනදී කියන්නේ ඒ බුද්ධ ප්‍රතිකුට්ට මිත්‍යා ආජීව වලට තමයි අත්‍තරම අනාචාරය කියලා සඳහන් කරන්නේ. ඒ අනුව මෙතනදී ආදිපදයෙන් සඳහන් කරන අන්‍ය වූ මිත්‍යා ආජීව කීපයක් වෙන වෙදකම් කිරීම නැකත් කීම මේ ආදී යම් යම් දේවල් ඒවත් මිත්‍යා ආජීව. ඒකර භික්ෂුන් වහන්සේලාට බෑ ගිහි අයට වෙදකම් කරන්න. ඒ කියන්නේ බෙහෙත් කියලාද බෑ. මේ මේ මේ මේ ලෙඩේට මේ බෙහෙත හොඳයි. මේ ලෙඩේට මේ බෙහෙත හොඳයි කියලා ඒ විදිහට අපි කියනවා නම් සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට ඉතින් මේ බෙහෙතක් කිව්වනේ මේක හොඳයිනේ කියලා කිව්වනේ. ඒකට ඉතින් ස්වාමීන් වහන්සේ හරි හොඳයිනේ කියලා අපිට හිතෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේක මිත්‍යා ජීවිතයන දෙයක් කියලා. ඒතර මෙන්න මේ දේවල් තමයි අනාචාර කියලා කියන්නේ. එතකොට මේ විභංග ප්‍රකරණේ භාග්‍යතුන් ශ්‍රේෂ්ඨනා කරපු කොටස. එතන ආචාර කියන එක සඳහන් කරනවා කායිකෝ අවීතික්කම වාචිකෝ අවීතික්කම කියලා මේ මේ හැම සඳහන් කරපු අනාචාරවලම අනික් පැත්ත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආචාරය කියලා. ඒ නිසා ඔන්න ආචාර ගෝචර සම්පන්න භාවයේදී ආචාරයත් අනාචාරයත් භාග්‍යතුන් වහන්සේ විභංග ප්‍රකරණේ දේශනා කරපු ආකාරය තමයි ඒ පැහැදිලි කරේ. ඒ වගේම ගෝචර භාවය කියන එකත් භාග්‍යතුන් වහන්සේ විභංග ප්‍රකරණේ පැහැදිලි කරනවා. අත්ති ගෝචරෝ අත්‍ය අගෝචරෝ එතනක් තියෙනවා ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා. ඒතර එතනත් අපි දැනගන්න ඕනේ ඇයි භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලාම අගෝචරය ගැන සඳහන් කරන්නේ කියලා. ගෝචරය කියන වචනේ සඳහන් කරන්නේ පින්ඩපාත ආදී පිළිබඳ එළඹිය යුතු තැනක තමයි ගෝචරය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මුලින්ම අත්ති ගෝචරෝ අත්‍ය අගෝචරෝ කියලා ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා කියලා අපිට තත්ත කතමෝ අගෝචරෝ කියලා ඉස්සරම අගෝචරය පැහැදිලි කරනවා. තර මොනවද? ඉදේ කච්චෝ වේශියා ගෝචරෝවා හෝති විදවා ගෝචරෝවා තුල්ල කුමාරි ගෝචරෝවා පණ්ඩක ගෝචරෝවා බික්කුණී ගෝචරෝවා පානාගාර ගෝචරෝවා හෝති කියලා මේ අගෝචර ස්ථාන ගණනාවක් අපිට පැහැදිලි කරනවා. මොනවද? අගෝචර ස්ථාන දේශියා ගෝචරෝවා වෙෂගණන් ගෝචර කරලා වාසය කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ ගෝචරී කියලා කියන්නේ පින්ඳපාත ආදී පිණිස තමන් එළබෙන්න ඕනේ තැන. තමන් එළබෙන තැන ගත්තාම වෙසඟරන් ඇසුරු කරගෙන වාසය කරනවා නම් දැන් වෙසඟරන් දැන් අපි සමහර වෙලාවට වර්තමානයේ හිතෙන්න පුළුවන් අපි අද පින්ඩපාත යන භික්ෂුන් වහන්සේලා අඩුයි. ඒ නිසා එහෙනම් මේ ගෝචරය කියලා කියන එක අද එච්චර තේරුමක් නැති දෙයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. මේ කියන්නේ පින්ඩපාත ආදී කියලාකම් පින්ඩපාතයට විතරක් නෙවෙයි අනික් දේවල් වලටත් අපි නිතරම එළබෙනවා යම් තැනක. නිතරම යම් කිසි ගිහි ගෙදරකට යනවා නම් ඒ ගිහි ගෙදර ඇසුරු කරලා වාසය කරනවා. ඒ ඇසුරු කරන ගිහි ගෙදර වෛශ්‍යාවක් වාසය කරන ගෙදරක් නම් ඒ භික්ෂුන් වහන්සේට ඒ ගෙදර යන්නේ පිටතර සුදුසු නැහැ. වැන්දබුවක් ඉන්නෝ නම් වැන්දබු කියලා කියන්නේ කසාද බැඳලා තමන්ගේ ස්වාමි පුරුෂයා මරණයටපත් වෙච්ච නිසා ස්වාමි පුරුෂයා අතහැරලා ගිය කෙනෙක්. ඒ බඳු කෙනෙක්ගේ ගෙදරකට භික්ෂුවක් නිරන්තරයෙන් යනවා එනවනම් ඒක භික්ෂුවට අගෝචර තනක්. තුල්ල කුමාරී ගෝචර. තුල්ල කුමාරී කියලා කියන්නේ අවිවාහක වැඩිමහලු ස්ත්‍රීන්. විවාහයටපත් වෙච්ච නැති වැඩිමහල් ස්ත්‍රීන් ඉන්නවා නම් ඒ අයගේ ගෙවල් වලට භික්ෂුන් වහන්සේලා නිරතර යන එක ඇත්තට සුදුසු නැහැ. පණ්ඩක ගෝචරවා පණ්ඩක කියලා කියන්නේ පණ්ඩක අය කියලා කියන්නේ නපුංසක කියලා කියන අය. ඒ අය ඉන්න තැන් වලට නිරන්තරයෙන් භික්ෂුවක් යනවනම් ඒක සුදුසු නැහැ. භික්ඛුණී ගෝචරවා අන්න භික්ෂුණීන් වහන්සේලා ඉන්න තැන් වලටත් නිතර යන එක භික්ෂුවකට සුදුසු නැහැ. දැන් සමහර වෙලාවට වර්තමානයේ මේ භික්ෂුණීන් වහන්සේලා නැති වුණාට දැන් ඉන්න සීල මාතාවන් ඉන්නවා. ඒතර සීල මාතාවන් ඉන්නකොට සමහර භික්ෂුන් වහන්සේලා සීල මාතාවන් වැඩි වශයෙන් ඇසුරු කරන තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඒතර එහෙම ඇසුරු කරන එකක් තුළ භික්ෂුවකට අගෝචරයක් සම්පාදනය වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි දන්නා සමහර වෙලාවට ඒක හේතු වෙන භික්ෂුන් වහන්සේලා වැරදි පැතිවල දියුණු වෙච්ච අවස්ථාවන් වලටත් උදාහරණ නැත්තේම නැහැ. ඒ නිසා ඒක අපි සීමාවක් සහිතව යම්කිසි සීමාමායින් සහිතව කළ යුතු දෙයක්. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලා ඇසුරු කරනවා කියන එකත් නිතරම දැන් සමහරලාවට අපිට දානෙ ටික නැති වෙනකොට භික්ෂුණී ආරාමයට ගිහිල්ලා කරලා දානෙ ටික සම්පාදනය කරගන්නවා නම් ඒක ටිකක් භාගතුන් වහන්සේ දේශනා කරපු අගෝචරයක් වෙනවා ඒක. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ වාගේ අගෝචරයන් අපි වළක්වන්න ඕනේ. සුරාසැල්. එතකොට දැන් අපි පින්ඩපාතේ හැමදාම යනවා නම් සුරාසැලකට පින්ඩපාතේ. එතකොට මිනිස්සු බලන්න පුළුවන් ඇයි මේ වික්ෂුන් වහන්සේ සුරාසැලකට ඉන්නේ කියලා. ඒ නිසා සුරාසල කියන එක Tamanට ගෝචරයට සුදුසු තැනක් නෙමෙයි. මේ විදිහට අගෝචරයක් දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් මේ අගෝචරයට සඳහන් කරන එකක් තමයි සංසප්තෝ විහෙරති රාජු විරාජ මහා මත්තේහි තිත්තියෙහි තිත්තිය ශාවකේ අනුලෝමිකේ සංඝ. රජවරු රාජ මහා මාත්‍යාදීන් තීර්ථකයන් තීර්ථ ශ්‍රාවකයන් මෙන්න මේගොල්ලොත් එක්ක නුසුදුසු සංසර්ගයකින් වාසය කරන නුසුසු නුසුදුසු සංසර්ගය කියලා කියන්නේ ඒගොල්ලෝ ටික නිරන්තරයෙන්ම කතා බහ කරලා නිරන්තරයෙන් මේගොල්ලොන්ගේ අවශ්‍යතා වමනාවලට හොයලා බලලා මේ විදිහට කතා කරනවා නම් ඒ මේ විදිහට යෙදෙනවා නම් ඒක භික්ෂුවකට සුදුසු නෑ නුසුදුසු සංසර්ගය කියලා කියන්නේ මේ වැරදි සංසර්ගය කියලා කියන එකම නෙමෙයි භික්ෂුවකට භික්ෂුත්වයෙන් එහා ගිය භික්ෂුවට තමන්ට නිරන්තරයෙන් තමන්ගේ Brahmacharyaව සම්පාදනය කරගෙන තමන්ගේ සීල සමාධි ප්‍රඥා සම්පාදනයට එක්තරා විදිහට බාධාකාරී වෙන සංසර්ගයක් තියෙන්න පුළුවන්. නිරන්තරයෙන් මේව ඇසුරු කිරීම කියන එක. ඒ නිසා ඒ බඳු ඇසුරු කිරීමක් ඒකත් අගෝචරයක් කියලා කියනවා. ඒ වගේම ඊළඟ අගෝචරය කියන යානි වාපනතානි කුලානි අශ්‍රද්ධානි අප්පසන්නානි අනෝපාන භූතානි අක්කෝෂක පරිභාසතානි අනත්තකාමානි අහිතකාමානි අපාසකාමානි මේ විදිහට දීර්ඝ වශයෙන් සඳහන් කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ආක්‍රෝෂ කරන පරිභව කරන ඔවුන්ගේ අනර්ථය කැමති කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අනර්ථයක් වෙනවා නම් කැමති අහිත කැමති අහිතක් වෙනවා නම් කැමති උන් ඒ අයගේ අපහසු භාවයේ කැමති ඒ අයට බයක් වෙනවා නම් ඒක Taman කැමති අශ්‍රද්ධාවත් වුණු අපහැදුනා වූ කුලගෙවල් අසුරු කරනවා නම් ඒතර සමහර මිනිස්සු ඉන්නවා සමහර ගිහියයි ඉන්නවා ඒ භික්ෂුන් වහන්සේලාව බොහෝම පහත් කරලා සලකන අය. භික්ෂුන් වහන්සේලා දොස් කියනවා. ඒතර භික්ෂුන් වහන්සේලාගේ යහපතට කැමති නැහැ. ඒ පැහැදීමක් නැහැ, ශ්‍රද්ධාවක් නැහැ. ඒ බඳු අය අපි නිරන්තරයෙන් අසුරු කරනවා නම්. ඒකයි කියන්නේ තථාරූපානි කුලානි සේවති. ආන්නේ කගෝචරයක්. භජති භජනය කරනවා. භජනය කරනවා කියන වචනේ අපි ළඟට එළබෙනවා කියන එක. භජති කියලා කියන වචනේ පැහැදිලි කරන්නේ එළබෙනවා කියන ආකාරය. ඒ අනුව බජතීති උපසංකමති කියන පෛරුපාසති කුණක් පුණං උපසංකමති කියන නැවත නැවතත් එළදෙනවා. <clears throat> එතකොට සේවනය කරනවා නම් එළඹෙනවා නම් නැවත නැවත එළවෙනවා නම් අන්න ඒක අගෝචරයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒතර බලන්න භික්ෂුවකට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වෙනවා කියලා කිව්වහම සලකා බලන්න තියෙන කාරණා ගණනාවක් තියෙනවා. දැන් අපි සීලය කියලා කිව්වම අපි දන්නේ සිල්පද ටිකක් තියෙනවා. සමහර ලාට ගිහි අය දන්නේ දස සිල් ටික විතරයි වෙන්න පුළුවන්. මේ දසශීල් ටික රකින්නවා කියන එකද භික්ෂුවකගේ தත්ත්වය භික්ෂුවකගේ භූමිකාව. ඒතර සමහර වෙලාවට අපි දකින වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලාට කරන චෝදනා ඔස්සේ සමස්ත සංඝ සමාජයට චෝදනා කරනකොට භික්ෂුන් වහන්සේලා මේ දසශීල් ශිල්පද 10 කඩා ගන්නවනේ කියන එකට චෝදනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට එහා ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද 227ක් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ඒ ශික්ෂාපද 227 මොකක් හරි එකක් අරගෙන මේක කඩනවනේ කියලා දොස් කියනවා. හැබැයි ඉතින් එහාට ගිහිල්ලා ශීලයක් පිළිබඳ විශාල පරාසයක් භික්ෂුවකට තියෙනවා. ඒතර මේ සිල්වත්ව මේ ශික්ෂාපදරික ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ සමස්ත පරාසය පුරාවටම විහිදී ගිය ශීලයක් රකින්න. ඒ නිසා අපි යම් භික්ෂුවකට සීලෙන් යම් භික්ෂුවගේ සීලේ දෝෂයක් නිසා සමස්ත සංඝ සමාජයට චෝදනා කරනකොට අර සිල්පද රකින්න භික්ෂුන් වහන්සේත් එක්ක ඒ චෝදනා කරන. ඒක මහා විශාල තමන්ට අයහපතක් සිද්ධ වෙලා දැන් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ සීලය පිළිබඳව අපි හොයද්දී අපි දැනගන්න ඕනේ මෙන්න පාතිමෝක්ෂ සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්න ක්‍රම ආචාර භාවයේ ගෝචර භාවයේ විශාල කර්ම කාරණා සමුදායක් අපිට තියෙනවා කතා කරන්න. ඉතින් මේක පිළිබඳව ඇත්තම කතා කරන්න තියෙන කර්ම කාරණා තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර බුදුරජාණන් මේ අගෝචරය කියලා ඊළාට ගෝචරය කියන එක සඳහන් කරලා මේ සඳහන් කරපු අගෝචරයේ නිදිච්ච තත්ත්වය තමයි ගෝචරය කියලා. ඒ විදිහට ආචාරගෝචර සම්පන්නෝ කියන එක කෙටියෙන් දක්වලා මේ විභංග ප්‍රකරණේ දක්වපු ආචාරගෝචර සම්පන්නය. ඊට පස්සේ අපිචෙත් ඉමිනාපිනයන ආචාරගෝචරා වේදිතබ්බා කියලා මහා නිද්දේශ පාළියේ ආචාරගෝචර භාවය දක්වපු හැටි තව දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. ඒතරති මේ දීර්ඝ පැහැදිලි කිරීම තවත් අපි විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතු දෙයක්. මහා නිද්දේශ පාළියේ කොහොමද මේ ආචාරගෝචර භාවය පැහැදිලි කරන්නේ කියලා. ඉතින් අපේ කාලය <clears throat> දැන් පැයක පමණ කාලයක් අපි ගිහිල්ලා තියෙන නිසා මේ පැහැදිලි කිරීමට අපිට තවත් අඩුම තරම් විනාඩි 45ක පැහැදිලි කිරීමක්වත් ලැබුණොත් තමයි මේ පැහැදිලි කිරීම කරන්න පුළුවන්. ඒ නිසා අපි අද දවසට මේ පැහැදිලි කිරීම මෙතනින් අපි නතර කරන්න බලාපොරොත්තු වෙන මේ ආචාර ගෝචර සම්පන්න භාවයට මහා නිද්දේශපාලි සඳහන් කරන පැහැදිලි කිරීම කරන්න නැතුව අපේ වැඩසටහන අද දවසේ අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවත වාරයක් අපි මුලින් ඉඳලා බැලුවොත් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීමේදී පාතිමොක්ඛ සංවර සමූතෝ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද ටික ගැන කතා කරලා ඒ ශික්ෂාපද ටික රැකීම කියන එකෙන් එහාට ගිහිල්ලා ආචාර ගෝචර සම්පන්න භාවයක් දීර්ඝ වශයෙන් කතා කරනවා ආචාරයක් තියෙනවා ගෝචරයක් තියෙනවා ඒතර මේ ආචාර ගෝචර සම්පන්න භාවයත් ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ ධ්‍යාන විභංගයේ විභංග ප්‍රකරණයේ ධ්‍යාන විභංගයේ ආපතමේ අපිට පැහැදිලි කරනවා. ඒතර ඒ පැහැදිලි කිරීමෙන් එහා ගිහිල්ලා මහානිද්දේශපාලී මහානිද්දේශපාලීත් මේ ආචාර ගෝචර සම්පන්න භාවයේ පැහැදිලි කරනවා. ඒකත් බුදු ගෝස්වාමීන් වහන්සේ මෙතෙන්ට කියනවා. අරගෙන ඒකත් අපිට අර්ථ විවරණය කරනවා. ඒතර බලන්න සීලය කියලා කියන එක තුල තියෙන වපශ්‍රී කොච්චර විශාලයිද කියන එක. ඒතර අපි සීලය කියලා දැනගෙන ඉන්නවද මේ හැම තියක්ම? ඒතර සීලය කියන එකට මේ හැම දෙයක් පිළිබඳව අපිට අවබෝධය තියෙනවද කියලා මෙතනදී අපි විමසලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැමෝටම ආරාධනය කරන්නේ මේ වැඩසටහනත් සමග එකතු වෙලා මේ වැඩසටහන ශ්‍රවණය කරලා බලලා මේ කපකාරණා ඉගෙන ගන්න. අපි සමහර වෙලාවට සීඩේ කියලා දැනගෙන හිටියේ ශිල්පද 10ක් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිල්පද 227 ගැන අපි අහලා කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඉන් එහාට ගියපු විශාල ශීලයක් තියෙනවා. විශාල ආචාර ගෝචර භාවයක් තියෙනවා. ඒ පිළිබඳව දැන ගැනීම අපි හැමෝටම වැදගත් වෙනවා. මේ භික්ෂුවකට භික්ෂුවගේ සීලය මෙතනදී පැහැදිලි කරන්නේ. ඒතර මේ භික්ෂුවට විතරක් නෙවෙයි මේ සීලය ගැන දැන ගැනීම වැදගත් වෙන්නේ ගිහියයත් දැනගයි. අපි සමහර වෙලාවට භික්ෂුවගේ යම් යම් දේවල් අපි අගය කරනවානේ මෙහෙම වෙන භික්ෂුන් වහන්සේ හොඳයිනේ කියලා. අපිට සමහර වෙලාවට මේ ප්‍රායෝගිකත්වයට මුහුණ දෙනවා සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ ගිහි අය සතුටු වෙන්න කරන යම් යම් වැඩ කටයුතු දැකලා ඒ ගිහි අය සතුටු වෙන්න කරන කටයුතු වලදී ගිහි පුද්ගලයන් ඒ භික්ෂුන් වහන්සේලා වටා රොක් වෙනවා. ඒ රොක් වෙලා සමහර වෙලාවට ඒක විශාල වශයෙන් මමායනය කරනවා අනේ මේ ස්වාමීන් වහන්සේ මෙහෙමත් කරනවා මෙහෙමත් කරනවා කියලා. හැබැයි ඒක පිටිපස්සේ තියෙන්න පුළුවන් සමහර වෙලාවට ආචාර අනාචාර කියන දෙවි ભેදයක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දේ කොයිතරම් දුරට හරිද වැරදිද කියන තුලනය කර ගැනීම අපිට ත්‍රිපිටකය ඇසුරින් කරන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව සඳහා තමයි අපිට මේ විසුද්ධි මාර්ගය ආදී ග්‍රන්ථයක් අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ. ඒතොර අපේ සීලය ආරක්ෂා කරගන්න වාගෙන භික්ෂුවට සීලය ආරක්ෂා කරගන්න අපි කරන උපකාරය තියෙන්නේ එතනයි. ඒතොර අපි භික්ෂුන් වහන්සේගෙන් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව දැන් මේ සඳහන් කරපු වේලු දාන අපි සේනාසනයට ගියාම අපිට අනේ ස්වාමීන් වහන්සේ මොකක් හරි මල් පැලයක් දෙයිනි කියලා බලාපොරොත්තු වුණොත් එතකොට අන්න භික්ෂුවකගේ සීලය පිළිබඳ අපේ තියෙන අවබෝධය වැරදි. ඒ නිසා අපි එතනින් එහාට ගිහිල්ලා වික්ෂුවක් නිවන් දකින්න සිල් රකින්නකොට මේ දේවල් වලින් වැළකෙන්න ඕන කියන එක අපි දැනගන්න ඕනේ. ප්‍රචාටු කම්මිතා, මුග්ග සූක්්‍යතා, පාරිවර්තකා, ජංගපේශනිකතා. සමහර වෙලාවට සේනාසනේ ස්වාමීන් වහන්සේ ගමනක් යනකොට ගිහි පුද්ගලෙක් හම්බෙලා කියන අනේ ස්වාමීන් වහන්සේ ඔතන යන ගමන් හන්දියේ කඩේට මෙන්න මේ පණිවිඩය කියාගෙන. හන්දියේ අහවල් උපාසක මහත්තයා මෙන්න මේ පණිවිඩය කියාගෙන යනවා කියලා කියනවා. ඒතර වික්ෂුන් වහන්සේ ඒ පණිවිඩේ බාරගත්තොත් අතට බාර ගැනීමෙන් දුක ලයවතකටපත් වෙනවා. ගෙනහිලා කීමෙන් තවත් දුකලාවට කරපත් වෙනවා. හැබැයි පණිවිඩය කියනකොට අපි බාර ගන්න තු අනේ උපාසක මහත්තයා මට මේ ගිහියන්ගේ පණිවිඩය ගෙනෙන එක සුදුසු නෑ කියලා කිව්වහම සමහර වෙලාවට ගිහි කෙනා ඒකට අපහැදෙන්න පුළුවන්. හැබැයි ගිහි පුද්ගලයා මේ පිළිබඳව දැනගෙන ඉන්නවා භික්ෂුන් වහන්සේලාට මේ පණිවිඩ ගෙන යාම කියන එක සුදුසු නැති දෙයක්. ඔවුන්ගේ සීලය අපිරිසිදු වෙන දෙයක් කියලා දැනගත්තා නම් එතකොට අන්න භික්ෂුන් වහන්සේ ළඟ ගිහියෙක් එවන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර අන්නේ නිසා අපිට මේ සීලය පිළිබඳ මේ කරුණාකාරණා දැන ගැනීම විශාල වශයෙන් අපිට වැදගත් වෙනවා. දැන් ගිහියන් සිත් ගන්නා වශයෙන් කතා කිරීම කියන එක සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා නොදැනුවත්කමින් එහෙම කතා කරන්න ඉඩ තියෙනවා. ඒකට ගිහිය දැනගන්න ඕනේ නෑ මේක නෙමෙයි අපේ යථාර්ථයේ පිළියුත්තේ මීට වඩා වෙනස් දෙයක් කියලා. ඒ නිසා වික්ෂුන් වහන්සේලාගේ සීලය පිළිබඳව අපි දැනගත යුතු යම් යම් කරුණු කාරණා. ඒ වාගේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන එක තුල අපි දක්නා සිල්පද ටිකට එහා ගිය මහ විශාල සීලයක් තියෙනවා කියන එක අපි අවබෝධය තියෙනවා. ඒ සීලේ රැකීම තුල තමයි අපිට නිවන් මාර්ගය සම්පාදනය වෙන්නේ. මේ වැඩසටහනත් එක්ක විශේෂයෙන් විසුද්ධි මාර්ගය අධ්‍යයනය කරන භික්ෂුන් වහන්සේලා දැනගන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාටත් අපිට මේ සිල්පද ටික රැකීමෙන් එහාට ගිය විශාල සීලයක් තියෙනවා නිවන් මාර්ගය සම්පාදනය වෙන්න. ඒ සමස්ත සීලය අපිට ආරක්ෂා වීම තමයි අපේ සීලය කියලා කියන්නේ කියන කාරණය. මේත් සමගින් අපි අද දවසේ පැහැදිලි කිරීමේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව පැහැදිලි කිරීමේ ප්‍රධාන පැහැදිලි කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි සාමාන්‍යයෙන් පැය පැහැදිලි කිරීමක් කරලා එතකොට තව පැය භාගයක් වම්ම කාලයක් යම් විදිහකට ප්‍රශ්න සඳහා අවකාශයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ අපි පැහැදිලි කරපු කරුණු කාරණාවල කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සංවිධායක මණ්ඩලය මම හිතන්නේ මේ පිළිබඳව කටයුතු කරනවා. ඉතින් Tamanට අර ප්‍රශ්න අහන්න අවකාශයක් තියෙනවා. ඒ නිසා ඒ සඳහාත් මේ කාලේ වෙන් කර ගන්නවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. එතකොට මේ සීලය ගැන ඒ නිසා හැමෝම ඇත්තටම අපි ඒ කවුරු හරි කෙනෙක් ප්‍රේස් හෑන්ඩ් කරනකම් අපි සඳහන් කරන්නේ අපි ශීලයේ ගැන අපි දැනගෙන ඉන්න කරුණු කාරණාවලට ඔබ්බට ගිහිල්ලා මේ පිළිබඳව ඉගෙන ගන්න එක මේ පිළිබඳ මේ ග්‍රන්ථය අධ්‍යයනය කිරීම කියන එක විශාල වශයෙන් වැදගත් වෙන්නේ කොහොමද අපේ නිවන් මාර්ගයට අපි නිවන් මාර්ගේ සම්පාදනය කරද්දී අපිට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම සීල් රකින්නවනේ මම පංචිල් දැන් ගිහි කෙනෙකුට හිතෙනවා මම පංචිල් කඩා ගන්න නැහැ නේ කියලා. නම් මම පංචිල් කඩා ගන්න නැති තැනින් මගේ සීලය රැකෙනවනේ මම එහෙනම් සිල්වත් නේ කියලා හිතෙන්න පුළුවන්. සිල්වත් තමයි. හැබැයි නිවන් දැකීම සඳහා වන සීලය කියන කීට වඩා එහා ගිය දෙයක්. ඊට වඩා විශාල වපසරියක් මෙතන මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක තුලක් තියෙනවා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක තුල ඒ තියෙන වපසරිය එතන එහාට ගිහිල්ලා අපි ඉන්ද්‍රිය සංවර සීලයට ආවහම ආජීව පාරිශුද්ධ සීලයට ආවහම ප්‍රතිසන්න සීලයට ආවහම මේ හැම සීලයකදීම තව අපිට අවධානය යොමු කළ යුතු කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි හැමෝටම ආරාධනය කරන්නේ මේ තමන්ගේ තමන් සමහර ලාවට සිල්වත් තමන් සිල්පද ටික රකිනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ සිල්පද පිළිබඳව තමන් මේ අවබෝධයත් එක්ක හිටියොත් එහෙම මේ තරම් දෙයක් අපිට මේ සීලේ රැකීමේදී කරන්න තියෙනවානේ කියලා අපිට මම හිතන්නේ මේ නිවන් ගමන සම්පාදනය කරන්න ලොකු උපකාරයක් බවට පත් වෙනවා. හැමෝටම අපි ඉතින් ආරාධනය කරන්නේ මේ වැඩසටහනත් සමග එකතු වෙලා ඉතින් තව තවත් මේ කරුණාකාරණා ප්‍රශ්න කරලා අහලා දැනගෙන කරුණාකාරණා ඉගෙන ගන්න. ඒ පිළිබඳව විශ්ලේෂණය කරන්න. ඒ පිළිබඳව හොයන්න බලන්න. ඒ පිළිබඳව Tamanට අලුතෙන් දෙයක් එකතු කරගන්න බලන්න තමන්ගේ දැනුමට. දැනගෙන දැනුමට එකතු කරගෙන දැනුම එක විතරක් නෙමෙයි දත්ත එකතු කර ගැනීමෙන් එහාට ගිහිල්ලා ප්‍රතිපත්තිය Tamanට සම්පාදනය කරගන්න මේ දේවල් ජීවිතයට එකතු කරගන්න කියන එකයි අපි කියන්නේ. දැන් ආචාරය අනාචාරය ගැන ඉගෙන ගත්තාම අපි ආචාරය අනාචාරය කියන දෙකෙන් අනාචාරයෙන් ඉවත් වෙලා ආචාරයට එන හැටි අපි තමයි දැනගන්න ඕනේ. ඒක තමයි අපි නිවන් මාර්ගය කියලා කියන්නේ. එතකොට නිවන් මාර්ගේ සම්පාදනය වෙන්නේ මෙන්න මේ අනාචාරයෙන් ඉවත් වෙලා ආචාරයට පැමිණෙන ආකාරය ගැන. එනිසා ඉතින් අපි ආරාධනයක් මතක් කිරීමක් කරනවා. ඉතින් කාට හරි අර ප්‍රශ්නයක් අහන්න තියෙනවා රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. ඒ රේස් හෑන්ඩ් කරලා ප්‍රශ්න අහන්න අවකාශ තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අධිපති ධර්ම වශයෙන් ඡන්ද චිත්ත විරිය විමර්ශක් අධිපති ධර්ම වශයෙන් හඳුනන නිසා ස්වාමීන් වහන්සේ ඉද්ධිපාද වශයෙන් ඉද්ධිපාද වශයෙන් වඩනකොට ඒ ධර්ම හතර එකට වඩන්න ඕනේ අධිපති ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනකොට එක ධර්මයයි ඒක සිතට අධිපතිභාවය දරන්නේ එතකොට ඒ දැන් ඊන මජ්ක්‍ධිම ප්‍රණීත වශයෙන් බෙදන්නේ ඉද්ධිපාද වශයෙන් ධර්ම හතරම වැඩි තිබෙන ආකාරය අනුවද කියන ඒ මෙතනදී අතර අපේ ශීලය අපිට දැන් ශීලය සම්පාදනය වීමේදී දැන් ඡන්දචිත්ත විරිය විමර්ශා කරන මේ ඍද්ධිපාද අනුව අපිට කියන්නේ අපේ ඡන්දචිත්ත විරිය විමර්ශා කියන මේ ඍද්ධිපාදයන් සම්පාදනය වීමේ තියෙන මට්ටම අනුව ඒකේ අපි කියන්නේ ප්‍රමාණය අනුව තමයි ඒක මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙනවද හීනව වැඩෙනවද එහෙම නැත්නම් උත්තරීමේ වැඩෙනවද කියන එක අනුව ශීලයේ කොටස් තියෙන. ඒකට අපි දැන් අධිපති ධර්ම, 이르දිපාද කියලා මේක දෙකට බෙදා ගන්න යන්න එපා. ඒතර අධිපති ධර්ම ඉර්ධිපාද කියලා මේක දෙකට බෙදලා එහෙනම් අධිපති ධර්ම වඩද්දී කොහොමද කියලා බෙදා ගන්න ගියාම අපිට පැටලෙනවා. ඒකට මේ පැහැදිලි කිරීම. එහෙම නෙවෙයි. ඡන්දචිත්ත විරිය විමර්ශා කියන මේ ධර්මයන් දැන් අධිපති ධර්ම විදිහට ගන්නකොට ඡන්දාධිපති විදිහට ඡන්දේ විතරක් මුලට එනවා නම් ඒතර එතනත් ඒකෙත් තියෙන හීන මජ්ජම් ප්‍රණීත කියන තුන් ආකාරයකට අපිට මේක සීලේ වශයෙන් බෙදා ගන්න පුළුවන්. ඒතර දැන් අපි මේ 이르දිපාද වඩනවා එහෙම නැත්නම් අධිපති ධර්ම වඩනවා කියවහම ඡන්දය වඩල ඉවර වෙලා ඊට පස්සේ චිත්තේ වඩනවා ඊට පස්සේ වීරිය වඩනවා ඊට පස්සේ විමර්ශා වඩනවා කියලා එහෙම නෙමෙයි අපි අතර මේ නිවන් මාර්ගය පැහැදිලි කරගන්නකොට දැනගන්න ඕනේ අපේ චිත්තසංතානය තුළ මේ ධර්මතා වැඩෙන ක්‍රමය අනුව තමයි ඒක අධිපති ධර්මයක් විදිහට ක්‍රියාත්මක කරනවා සමහර වෙලාවකට සමහර වෙලාවට 이르දිපාදයක් විදිහට ක්‍රියාත්මක කරනවා ඒකට දැන් වීරිය කියන එක ගත්තාම සමහර ලාවට අධිපති ධර්මයක් වෙන්න පුළුවන් සමහර ලාවට ඉර්ධිපාදයක් වෙනවා සමහර බොජ්ජංගයක් වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට නොඑක් නොඑක් විදිහට අපිට මේක බෙදන්න පුළුවන්නේ. හැබැයි මේ කොතනින් බෙදුවත් පරමාර්ථ වශයෙන් තියෙන එක දෙයයි. දැන් පරමාර්ථ වශයෙන් තියෙන්නේ අපි ගත්තොත් ඡන්ද කියන කියන තැන ඒක පරමාර්ථ ධර්මයක්. ඒතර චිත්ත කියන තැන ඒක පරමාර්ථ ධර්මයක්. එතකොට වීරිය කියලා කිව්වම ඒක පරමාර්ථ ධර්මයක් විදිහට. ඒතර මෙන්න මේ පරමාර්ථ ධර්මයේ වශයෙන් ගත්තහම ඒක අපි ඒ නිසා දැන් අධිපති වශයෙන්ද 이르දිපාද වශයෙන්ද කියලා මේක දෙකට බෙදා ගන්න යන්න එපා. දෙකට බෙදාගෙන කොහොමද කියලා හිතන්නේ නැතුව එතනදී කල්පනා කරන්න මේ කියන්නේ මේක 이르දිපාද වශයෙන් හෝ අධිපති වශයෙන් හෝ තියෙනකොට මේක හීනයි නම් එතකොට අපේ තියෙන සීලය හීන සීලය. මේක මධ්‍යම මට්ටමෙන් නම් ඒක එතකොට අපිට තියෙන සීලය මධ්‍යම සීලය. මේක උපරිම මට්ටමින් අපිට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට තියෙන සීලය ප්‍රණීත ශීලයේ කියලා. ඒකට එහෙම සමස්තයක් වශයෙන් ගත්තාම අපිට තියෙන අපේ මේ සම්පාදන වෙන ක්‍රමය ගැන තමයි මෙතනදී හීන සීල මජ්ජිම සීල් ප්‍රණීක්ෂය කියලා කියන්නේ. එහෙම නැතුව අපි මේක අර ඒ විදිහට වර්ග කිරීමක් එතනදී අදාළ කරගන්න සුදුසු මදි කියන එක තමයි අපි අදහස. අ පෙරවන් සම්මයි සියලු දෙනාට පහුගිය වැඩසටහනදී අපි අතින් එක වචනයක් පොඩ්ඩක් අතපසු වීමකින් වැරදුණු බවක් මට ඒක පුතේක අතර මතක් කරා. මට මතක විදිහට මේ අර ශේක අශේක කියන තැනදී ශේක කියන වචනේ මම පැහැදිලි කරද්දී මේ ශේක කියන්නේ රහතන් වහන්සේ කියලා මම අතින් කියුණා කියලා කිව්වා. ශේක කියලා කියන්නේ රහත් අරහත් ඵලයට මෙහා තියෙන සෙසු මාර්ග ඵල හතර තමයි කියන්නේ ශේක කියලා. අශේක කියලා කියන්නේ අරහත් ඵලය කියලා කියන එක. එතන යම් කිසි ගිය සතිය වැඩසටහන යම් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ඒකත් අපි මේ වෙලාවේදී නිවැරදි කරගන්න කියලා මතක් කරනවා. ඔබ එහෙමනම් අපි විසුද්ධි මාර්ගය මුලපටන් පැහැදිලි කරගෙන එන මේ අමතපද වැඩසටහන් මාලාවේ අපි කිනවට වාරයක් අපි මේ වැඩසටහන අවසන් කරන මොහොතේදී මතක් කරන්නේ අපි මේ වැඩසටහනදී අපි අත්‍තරම සිදු කරන්නේ ග්‍රන්ථයක් අරගෙන මේ ග්‍රන්ථයේ මුලේ ඉඳලා කරන පැහැදිලි කිරීමක් එක තමයි මේ නිවන් මාර්ගය පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා මේක අර ප්‍රකෘති සාමාන්‍ය ධර්මදේශනාවකට වඩා එහා ගිය විස්තර විවරණය කිරීමක් මෙතන තියෙනවා. ඒ නිසා අපි ඊටමත් මෛත්‍රී සිතින් යුතුව සමග එකතු වෙලා තියෙන සුපින්නතුන්ට මතක් කරනවා. මේ කරුණු කාරණා පැහැදිලි කරද්දී සමහර දෙයක් හිතෙන්න පුළුවන් මේක ටිකක් අපි කියන්නේ ටිකක් ගැඹුරු වැඩිද කියලා too technicalද කියලා අපි කියන්නේ technical වැඩිද කියලා හිතනවා. නමුත් ඒ පැහැදිලි කිරීම තුළ තමයි අපි මේ වචනාර්ථත් එක්ක ව්‍යාකරණාර්ථත් එක්ක පැහැදිලි කර ගැනීම තුළ තමයි අතරම අපි මේ යම් දේශනාවක් අර්ථ විවරණය කරගන්න අපට ලැබෙන හැකියාව ඇති කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා නොයෙක් නොයෙක් විදිහට මේ දේශනාවන් අර්ථ විවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මෙතනදී උත්සාහ කරන්නේ සමහර වෙලාවකට මට හිතෙනවා මම මේ කරන පැහැදිලි කිරීම මීටත් වඩා තව විවරණය කරන්න පුළුවන් මේ ටීකාස්යෙන් කියලා. නමුත් අපි එක්තරා විදිහකට ඒ තරම් විස්තර විවරණයක් කරන්න ගියාම සමහර කෙනෙකුට මේක ටිකක් අර මේ අහගෙන ඉඳ කම්මැලි හිතෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒ නිසා ටිකක් දුරට පැහැදිලි කිරීම ටිකක් අඩු මට්ටමකින් තමයි මේ කරගෙන යන්නේ. ඉතින් අපි මේ පැහැදිලි කිරීමේදී ඒ නිසා හැමෝටම මතක් කර සිටින්නේ මේ පුළුවන් නම් Tamanට මේ ග්‍රන්ථය පරිශීලනය කරගන්න එක්ක මේ මාර්ගගත ක්‍රමයේ තියෙන ග්‍රන්ථයේ වර්ගන පරිශීලනය කරන්න ඒක අතිශය වැදගත්. ඉතින් මේක නිවන් මඟ විවර කර ගැනීම සඳහා කරන දෙයක්. එහෙම නැත්නම් මේක Tamanට මේ පොත ඉගෙන ගන්න Taman උසස් කොට සලකන අන් අය පහත් කොට සලකන අත්ත්ුක්කංශන පරවම්මනාදී පිණිස නෙමෙයි. තවත් කෙනෙක් සමග වාද විවාද කරන්න නෙමෙයි. එහෙම නැත්නම් Taman නිකම් ලෞකික වශයෙන් Tamanට ලෝභ, ද්වේෂ ආදී අකුසල ධර්මයන් ගොඩනගා ගන්න කරන දෙයක් නෙමෙයි. අපිට අපේ නිවන් මඟ විවර කරගන්න අපිට අපේ නිවන් මඟ පැහැදිලි කරගන්න අවශ්‍ය බුද්ධ දේශනාව අර්ථ විවරණය කර ගැනීමට තමයි අපි මේ විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථි පරිහිරණය කරන්නේ. විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය භාවනා මාර්ගයක් වශයෙන් අපිට අතිශය වැදගත් වෙන ග්‍රන්ථයක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපේ ගෞරවය අපි ඇති කරගෙන, අපේ විශ්වාසය ඇති කරගෙන මේ නිවන් මඟ පැහැදිලි කරගන්න යන ගමනේදී අපත් සමග මේ වැඩසටහනක් සමග එකතු වෙන්න කියන ආරාධනය අපි සිදු කරනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සඳහා පුණ්‍යවන්ත දායකත්වය සම්පාදනය කරන ධර්ම දානමය කුසලයේ සම්පාදනය කරනවා. තුෂාර ධනුෂ්ක යන පුතුන් දෙදෙනා විසින් අපිට සඳහන් කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයටත් මෙහෙණින් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් මේ උතුම් බුද්ධ ශාසනය තුළ සුවසේ ගුණධම් පූර්ණේ කරමින් පතන්නා අවබෝධයකින් උතුම් නිවන් සම්පත් ලැබීම පිණිස මේ කුසලයන් හේතු වේවා කියන අදහසින් යුතුව ඒ වාගේ මීට මාසකට පෙර මියගිය මී කා දීපානි කුලතිලක මෑණියන් ඇතුළු සියලු මියගේ ඥාතීන්ට සුගති සැප පිණිසත් උතුම් නිවන් සැප පිණිසත් පවුලේ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය ලැබීම සඳහා තුෂාරස්හ ධනස් කියන පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සැම විසින් මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා කියලා ධර්ම දානයක් ඉතාමත්ම වටිනා විදිහට ඒ පුණ්‍යානුමෝදනාවක් සඳහන් කරනවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම දානමය වශයෙන් දායකත්වයන් සම්පාදනය කරලා මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වපු අයට මේක තවත් කෙනෙකුට නිවන් මඟ විවර කරගන්න කරපු උපකාරයක්. ඒ නිසා මේ හැම සිර දෙනාම සතුටට සන්තෝෂිතපත් වෙන්න අපි සම්බුද්ධ ශාසනයේ වටිනා කියන පින්කමකට සහ සම්බන්ධ වුණා. වටිනාකම ගුණධර්මයක් සම්පාදනය කරගන්න එකතු බාධා වුණා. ඒ නිසා අපි හැම සිර දෙනාගේ මේ එකතුව මේ ධර්ම දානය තවත් බොහෝ පිරිසකට නිවන් මඟ විවර කරගන්න අපි දරාපු අනුග්‍රහයක් බවට පත් වෙනවා. තවත් බොහෝ පිරිසක් මේ නිවන් මඟ ගුණධර්ම සම්පාදනය කරගෙන නිවනින් සංසිඳෙන්න ඒ අයට අපේ මේ ධර්ම දාණය එකසීම හේතු වේවා. හැම සියලු දෙනාටම මේ නිවන් මඟ පාරමී ධර්මයන් සම්පාදනය කරගෙන බලාපොරොත්තු වන ආකාරයෙන් උතුම් නිවනින් සංසිඳෙන්නට අපේ මේ කුසල ධර්මයන් එකසීම හේතු වේවා වාසනාව වේවා කියන දහසිනිතුව අපි පින් අනුමෝදන් වෙන්න කියන ආරාධනයක් සිදු කරනවා. මේ හැම සිළු දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ වැඩසටහන සමග එකතු වෙලා මේ වැඩසටහන සංවිධානය කරන්න එකතු වෙච්ච අයට. ඒ වගේම මේ වැඩසටහනේ නිරන්තරයෙන්ම මේ කටයුතු පිළිබඳ හොයලා බලලා කරුණු කාරණා අසලා අපත් සමග එකතු වෙලා කටයුතු කරපු හැම සියලු දෙනාටම ඒ වගේ මේ වැඩසටහන ශ්‍රවණය කරන්ඩ බලන්ඩ එකතු වෙච්ච සුපින්වත් ඔබ හැම සියලු දෙනාටම ඒ වගේම මේ Facebook ආදී සමාජ මාධ්‍ය ඔස්සේ මේ වැඩසටහන ආරම්භ හැම සියලු දෙනාටම තම තමගේ නිවන් මඟ සම්පාදනය කරගන්න මේ උතුම් කුසලයේ කෙසේම හේතු වේවා හැම සිළු දිනාටම සුව ප්‍රතිපදාවෙන් නිවනින් සැනසෙන්නට අපේ මේ ධර්ම දානයේ කුසලයේ කෙසේම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් අද දවසෙත් අපි මේ වැඩසටහන අවසන් කරනවා හැම සිළු දිනාටම තෙරුවන් සරණයි